දැයි සියලු දෙනාටම දේරුවන් සරණයි අපි කාලසටහන හැටියට ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ සඳහා ලිඛිත ප්‍රශ්න තියෙනවා මම ඒ අනුව ඉදිරියට ගමන් කරනවා. ඒ අතරමැදදී කාටර කියන්න කරන්න දෙයක් තියෙනවා නම් කරුණාකරලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඒ ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරයෙන් ආරාධනා කරනවා. ලිඛිත ප්‍රශ්නේ මෙහිමයි. ගරු ස්වාමින්වහන්සේ ආස්වාද ප්‍රසවාස සියුමි තුනී ගිය පසු ඇඟේ තනින් තන වෙව්ලීම් කුඩා ගල්කට වැනි ඒවා ඇතිව නැතිව යෑම දත් එකට ගැටීම උණ හැදෙන විට මේ නැගේ වේදනාව වරින් වර ඇති වේ. ඒවා දැනීම දුකක් වගේ තේරේ. මෙම සිදුවීම ඇති වෙන කුමක් කල යුතුද මේ ගෞරවයෙන් පහදා දෙනමින් ඉල්ලමි. කෙටි උත්තරයක් තියෙන්නේ ඒව හරහා තුනි වෙන්වෙන් යන ආනාපානය බලන්නයි එච්චරයි කෙටි උත්තරේ නම සමහර විටක මේ දේවල් මේ තමන්ගේ අවධානය පැහැර ගන්න ඉඩ තියෙනවා. ඒකට කලබල වෙන්න එපා. නමුත් ප්‍රශ්න උත්තර වශයෙන් කියන්න තියෙන්නේ තමන්ට කළ හැක්කක් තියෙනවා නම් හැම වෙලාවෙම ගෙවිමෙන් පවතින ආ වූ ආනාපානේ බලන්න නැත්නම් අඩු ගානේ ගෙවි ආනාපානේ ගෙවිලා නොතේරිය යනවනම් හැපි චිත්තන පේනවනම් එතන හිත තියානින්න. එහෙම නැත්නම් ගෙවුනට පස්සේ ඉතුරුලා තියෙන යාන්දන් ලාමකව මේ ලාංජනේට පේන ආනපානි හරි දැකගෙන එහෙම නැත්නම් අඩු ගානේ මම නිදි නෑ මැරිලා නෑ ක්ලාන්ත වෙලා නෑ කියන එක මේ ඉන්නවා කියන එකට හිත තියාගෙන එකයි කියන්නේ. මේ වැඩ ටිකට නිසින්ින්ද වෙන්න දෙන්න මේක හොඳක් වශයෙන් හෝ නරකක් වශයෙන් ගණන් ගන්න එපා. මේ ධාතු මනසිකාරය තමයි මතු කරන්න හදන්නේ. අපි මේ ධාතු මනසිකාරයට එක එක නම් ගණන් දෙනවා. ශරීරයේ උණුසුම සිසිලස කම්පන චංචල ගති වැඩ කරන්නේ ওই වගේ මේ රූපකාකාරයෙන් පෙළලා තියෙන බොහොම ලස්සනට ඒවා විස්තර වෙලා තියෙනවා. ඒ නිසා මේක හොඳ වැඩක්. මේක ඉදිරි ගමනක පෙර නිමිත්තක්. ඒ නිසා ඒකට මේ ආමංගල්‍ය ලක්ෂණ විදිහට බලන්න එපා. දිගටම තමන්ගේ මූල කර්මස්ථානේ අත නෑර දිගට පවත්වන එක තමයි පොදු උපදේශය. සොරකම් නොකිරීමේදීද සොරකම් නොකිරීම නොකරවීම අනුබල නොදීම අන්සතු දේ රැකබැලීම අන්සතු දේ රැකදීම ආදීද ඇතුළත්ද කර්ණාවෙන් පස්පයින් වැලකීම හා ගෘහස්ත අටසිල් රැකීමේදී කලේචුදී හා නොකලේදී විස්තර කර දෙනෙමින් ඉල්ලමි මේ ගෘහස්ත කියන වචනේ විශේෂයෙන්ම දාගෙන තියෙනවා ගෘහස්ත අටසිල් කියලා එහෙම එකක් නම් ඇත්තේ නැහැ නමුත් මේ ගෘහස්තකම රැක ගන්න ඕනලා තියෙනවා දසසිල් වලටත් වැඩියි ඒක තමයි මේකේ මම හිතන්නේ ප්‍රධානම මාතෘකාව. නමුත් මේ මුල් කියලා තියෙන එක මේ අපි ගත්තොත් සතුම් මැරීම ගත්තොත් නොමරමි නොමරවන්නෙමි නොමර මැරවූ දෙයින් ජීවත් වෙන්නවන්නෙමි කියලා තුනකට කැඩෙනවා. හොරකම් කිරීම ගත්තොත් හොරකම් කරන්නේ නැහැ, කරවන්නේ නැහැ, කරවූ දෙයින් ජීවත් වෙන්නේ නැහැ. කාමීත්‍යචාරය කරන්නේ නැහැ, කරවන්නේ නැහැ, කරවූ දෙයින් ජීවත් වෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ, කියවන්නේ නැහැ, කියවූ දෙයින් ජීවත් වෙන්නේ නැහැ. මත්පැන් බොන්නේ නැහැ, අනුන්ට බොන්න දෙන්නේ නැහැ, බීපු දෙයින් ජීවත් වෙන්නේ නැහැ. එතකින් ඔය හොරකම් කරවන්නේ නැහැ කරෝ දෙයින් ජීවත් වෙන්න කියන්නේ ආජීවයේ පැත්ත. එතකොට ආජීවයට වැටෙන පංචිල් ආජීවට්ටමක තියෙන නිකන් ජීවිකා වෘත්තිය වශයෙන්වත් සතුම් මරෝ දෙයින් වරකම් කෙරු දෙයින් කාමීත්‍යාචාරයේ දෙයින් බොරුවෙන් මත්පැන් සම්බන්ධ දෙයින් ජීවත් වෙන්නේ නැහැ කියලා පුළුවන් තරම් අර ආජීවය තමයි ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා මේ අර පස්පවලම විස්තර පැතිරීමක් තමයි ඒකෙදී සඳහන් කරන්නේ. ඉතින් ඒක මේ හරි අමාරුයි මේ හරියට අර ත්‍රිකෝටි පාරිශුද්ධ මස් මාංශ වළඳනවා වගේ මේ ඒක අමාරුයි. ඒක නිසා ලොකු වගකීමක් වෙනවා. වගවීමක් වෙනවා. තමයි සම්බන්ධ වෙන අනික අය හෝ තමන් ආහාරයට ගන්න පරිභෝගයට ගන්න දේවල් හෝ යගේ පස්පාවකට සම්බන්ධ නම් ඈත් වෙන්න උත්සාහ කරනවා. ඒක හරියට මේ උපමාවකට කියනවා නම් ඒඩ්ස් හදිච්ච කෙනෙක් දන්නවනම් අනිත් එක්කන කොච්චර හුරතල් වුණත් කිසිම සම්බන්ධයක් පවත්න්නේ මොකද ඒක බෝ වුණොත් ඒක පිළිකාවට වැඩි දරුණු ඒ නිසා ඒ වගේ තමයි ටික ටික සංවේදී වෙන්න පටන් ගන්නවා සම්මා සම්බුදුරජාන් වහන්සේ අනිත්‍ය සංඥා වැඩිම උතත් උසුස් උතුම් කොට අගේ කොට දේශනා කර ඇත. ඒ බැවින් අනිත්‍ය සංඥාව යන කුමක්ද? ඒ වඩන ආකාරයේ පැහැදිලි කර දෙන ලෙස ඔබ ආශිගෙන් දීපනද අයිසිටිමි වාසිත දීර්ඝායු වේවා. ඉතින් මේක මේ දස සංඥා සූත්‍රේ නැත්නම් කිරිමානන්ද සූත්‍රේ සඳහන් වෙනවා. කීප පොලකම සඳහන් වෙනවා. කතමං චානන්ද අනිච්ච සංඥා අනිච්ච සංඥා ඉදානන්ද බිකු රූප වේදනා සංඥා සංඛාර මේ දේවල් අනිත්‍ය විදිහට සලකන එක තමයි අනිත්‍ය සංඥාව කියලා පෙන්ලා දෙලා තියෙන්නේ. රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්ච ආදී වශයෙන් අපි හැම ජීවිතයේ තියෙන හැම අත්දැකීමක්ම සංසිද්ධියක්ම ඔය පංචස්කන්ධය හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒවා නිට්ටයයි සුඛයි සුබයි කියලා ගන්න එක තමයි සංඥා විපල්ලාස කියන්නේ. අපි මේ ගෘහ ජීවිතය කියලා කියන්නේ පෘථග්ජන ජීවිතය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නিত্য සංඥාවේ, සුඛ සංඥාවේ, සුභ සංඥාවේ ගත කරන එක ඒ වෙනුවට මේ නিত্য බව පේන තිබුණාට ඇත්තටම නিত্য දෙයක නෙවෙයි මේ පේන්නේ අනිත්‍ය දෙයක් නিত্য විදියට විපල්ලාස වෙලා දුක දෙයක් සුඛ විදියට අසුභ දෙයක් සුභ විදියට අනාත්ම දෙයක් ආත්ම විදියට ඒ නිසා මේ මේක හරියට කියනවා නම් අපි හීනෙකට අවදි වෙන්න හදනවා වගේ. අපි හීනේ ඉන්නකොට අපි 100%ක්ම හීනේ විශ්වාස කරගෙන ඉන්නේ. නමුත් හීනේදී දැනගන්න පුළුවන් නම් මේක හීනයක් කියලා මම හිතන එක උඟක් විචිත්‍ර දෙයක් වෙයි කියලා. ඒ වගේ අපි මේ ගත කරන මායාකාරී ලෝකයේ සංඥාවෙන් පටලවිච්ච ලෝකයේ මේක හුදු සංඥාවක් කියලා. එහෙම නැත්නම් අපි චිත්‍රපටියක් බලන වෙලාවක ඒ චිත්‍රපටයේ තියෙන දේවල් දැකලා අප්පුඩි ගහනවා විසිල් ගහනවා අඬනවා කරනකොට මේක හුදු නාඩගමක් මේක හුදු චිත්‍රපටයක් කියලා දන්නවනම් ඒක සුඛාන්ත දුක්ඛාන්ත වුණාට Taman සැප වෙන්න දුක් මේ මොනවාද මේ කනගාටු වෙන්න සන්තෝෂ වෙන්න දෙයක් නැහැ ඒ චිත්‍රපටයක් කියලා එක දන්නවනම් ඒ වගේ තමයි ජීවිතේ දිහත් අර තද බල චිත්ත පීඩා එහෙම නැත්නම් මේ අසහන කියලා කියන්නේ චිතේ දැඩි ගති මොනක්වත් වෙන්න දෙන්නේ මොකද මේවා ඇතිව යන නැතිව යන දේවල් බව නිකන් මේ සම්මුති මට්ටමින් තේරුම් අරගන්න පුළුවන් තමන්ගේ හිතට හොඳටම රීදිච්ච දෙයක් පැරිච්ච දෙයක් ගත්තොත් එතනදී ඒ පැරිච්ච දේ පැරිච්ච බවටපත් වෙන්නේ අනිවාර්යයෙන්ම නිත්‍ය සංඥාව නිසායි. ඉතින් ඒක අනිත්‍ය සංඥාවට දාන්න පුළුවන් නම් දිනදා ජීවිතේ වැඩවලට උනත් ගොඩක් මේ ආනිසංශ තියෙනවා. ඒ නිසා රූපං අනිච්ඡං ආදී වශයෙන් මේ සංඥා මට්ටමින් තේරුම් ගැනීම තමයි ඒකෙදි විස්තර කරන්න තියෙන දස සංඥා සූත්‍රයේ. ගෞරවන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් බාධා කරන සමා වෙන්න. එතෙන්දී අපි කල යුත්තේ සම්පස්සජා වේදනාව ඇති නොකර ගැනීමද? ඒ මට්ටමකටවත් නෑ. ඒ සමාහලට සම්පස්සජා වේදනාව වෙන්න නම් කායනුපස්සනාව වඩලා වේදනානුපස්සනාව හොඳ අවබෝධයක් තියෙන මේක භාවනා කරලා තියෙන්න ඕන කමක් නෑ. සාමාන්‍ය සුත්තමේ වශයෙන්, චින්තාමේ වශයෙන් හිතට දාගන්නවා. මේ දේවල් වෙනස් වෙන සුළුයි. භාවනාවේ පැත්තකට නොගියත් අනිත්‍ය සංඥාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. භාවනා තියෙනවා නම් අනිත්‍ය සංඥා හොඳට ඔපවැටලා එනවා. එතකොට අනිත්‍ය ලක්ෂණය, අනිච්චානුපස්සන, අනිත්‍ය සංඥා මේ අනිත්‍යතාවයේ අනිත්‍ය ලක්ෂණය සහ අනිච්චානුපස්සනාව කියලා තුනකට කඩලා පෙන්නනවා මේ භාවනා ලෙවල් එකේදී. අනිත්‍යතාවය කියලා කියන්නේ ලෝකේ ප්‍රകൃතිය අපි මේක තමයි පටලවල තේරුම් ගන්න තියෙන නිත්‍යතාවයක් විදිහට. එතකොට භාවනාවේදී හොඳට පේනවා ආනාපානෙ බැලුවට ඒකේ ආශ්‍රද ප්‍රසවාසය සමාන නැහැ, ආශ්වාස ප්‍රසවාසය සමාන නැහැ, ආශ්වාසයට ආශ්වාසය සමාන නැහැ, මුලට මැදට අගට සමාන නැහැ. එතකොට තේරෙනවා මේක තමයි බුදුහාමර පෙන්වන්න ඕනේ. නමුත් කෙනෙකුට ඒ අනිත්‍යතාවය පේන පිම්බීම හැකිලිම හරහා තාගෙනට ආනපානේ හරහා දාගෙන සක්මන හරහා නිසා එක එකනට අනිත්‍ය ලක්ෂණ වෙනස් වෙනවා. ඒ අනිත්‍යතාවය න අනිත්‍යතාවය තමයි. ඒක දැනගෙන ඒ අනුව භාවනා කරන අනිත්‍ය දක්නාසුලු කරන භාවනා කියන අනිච්චානුපස්සනා කියලා. එතකොට අනිත්‍යතාවයේ විශේෂඥතාවයට යනවා. මෙතන නෑ. මෙතන මේ සාමාන්‍ය නිත්‍යව අරගත්ත දැඩි මතධාරී ගතිය තේ මෙලෙක් ගතියක් ඇති කරන එක තමයි සංඥා මට්ටමේදී සිද්ධ වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ සිට එක්තන් වන ස්ථානයේදී ශ්වාසනාලයේ යම් ගෙරවුම් શબ્දයක් නැගේ. ඒ මගේ කයේ දුර්ලකමක්ද කරුණාවෙන් පහදා දෙන්න. මේ ප්‍රශ්නේ මෙහෙමයි වර්ණ ගන්න ඕනේ. එහෙම මේ කයේ ගෙරවුම් සද්දයක් නැගීම සතියට බාධාවත්ද කියලා. සතියට බාධා නැත්තම් ඉච්චරයි. අපිට කය මොන જાති වුණත් ඒක අපි දාලා යනවා. අපිට ඕන තියෙන එක සතියට දිනු වෙනවා. ඒක සතියට බාධා නැත්තම් මේ කය දුර්ලකමක් වේවා අනුන්ට කරදර වේවා කරන්න දෙයක් නැහැ. සතිය වැඩෙන්න බාධා නැත්තම් කරගෙන යන්න කියනවා. ඒක නිසා මේ මේ හැම දෙයක්ම වෙනකොට ගොය දෙනෙක් හිතීමවගත චිත්ත රූපයකයි ජීවත් වෙන්නේ. සතිය නෙවෙයි ඉස්සර කරගෙන තියෙන්නේ. ඒ නිසා කවුරුත් මොනවාද හිතයිද? එහෙම නැත්නම් මේක හරිද වැරදිද කොහරි පොතක ලියවිලා තියෙනවද කියලා අහනවා මේ ශ්වාසනාලයෙන් සද්දයක් එනකොට හරිද වැරදිද කියලා. ඌව නෑ පොත්වල නෑ. Taman දැනගන්න මේ ප්‍රයත්නය කරන්නේ සතිය දිනු කරන්න සතිය දියුණු වෙනවා නම් අතේ දියුණු පැත්තට තල්ලු වෙනවා නම් කොයි දෙයකට අනුකම්පා කරන්නේ මේ ශ්වාසනාලයේ පිළිබඳව කතාවට සාසනාලයෙන් දැනුම් දෙන්න තියෙන ඔච්චරයි කර්ණී ස්වාමීන් වහන්සේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම මේ වයින් බලවත්ම කුමක්දයි පැහැදිලි කර දෙන්න මේක ලස්සනට තියෙනවා ඇත්තටම මේ ප්‍රශ්නයක් වෙන්නේ ඇයි කියන එක ඒ ਸਰවචනාංශයේ මේ මට මතක නැහැ සූත්‍රය මොකද්ද කියලා ඒකෙදී නිකණ්ඨනාත පුත්තගේ ගෝලෙක් අනුගාමිකෙක් ਸਰවචනාංශ ළඟට ආවට පස්සේ අහනවා මේ කාය දුස්චර්ත වචී දුස්චර්ත මනෝ දුස්චර්ත සංසිද්ධ වෙන පිණිස ඔබතුමාගේ සාස්ත්‍රුණ වහන්සේත් ඒ කියන්නේ නිකණ්ඨනාත පුත්තත් මේ ශික්ෂණයක් කියනවාද කියලා. එයා කියනවා එහෙමම කියනවායි කියලා. එතකොට මේ තුනෙන් කොයි එකද වැදගත් කියලා අහනවා. කොයි එකද වඩා මේ බලවත් කියලා. ඒකට කියනවා කාය කර්මය බලවත්, ඊගාට වචී කර්ම, ඊගාට බණෝ කර්මය කියලා. එතකොට බුදුරජාණන්සේ ඒක සම්පූර්ණ අනිත් පැත්තට දාලා කියනවා ਸਰවඥ ශාසනයේ මනෝ කර්මය තමයි වැදගත්ම දේ. ඊගාට වචී කර්ම, ඊගාට කාය කර්මය. එනිසා ඒටි ඉස්සල්ලත් මේ පිළිබඳව සැකිල්ල තිබිලා තියෙනවා. නමුත් අර මූලිකත්වයේ එහෙම නැත්නම් ප්‍රමුඛතාවය අතින් බලනකොට <coughs> කාය දණ්ඩ වාක් දණ්ඩ මං මනෝ දණ්ඩ කියලා ඒකේ වචන ටික පාවිච්චි කරන්නේ මත අර්ථය එකමයි. ඉතින් ඒ නිසා උඟ දෙනෙක් ඔය සුචරිතවාදීන් හරියට තටමන්නේ කාය දණ්ඩ හදන්න විතරයි. කාය කර්ම හදන්න හදනවා මේ වචී කර්ම මනෝ කර්ම මොනවා කමන්නයි කියලා. ඉතින් ඒකෝට ඒගොල්ලෝ නොදැනුවත්වම බෞද්ධ ශාසනයෙන් අර මේ නිගණ්ඨ ශාසනයට වැටෙනවා. මොකද ඒගොල්ලන්ට ඕන තියෙන්නේ පෙනුම ලස්සන තියෙනවා නම් ඇතුලේ මොනවා වුණා කමන්නේ. කය විතරක් හදාගෙන රංගපෑමක් වෙතන කෙරෙන්නේ. වචනවල හෝ හිතේ තත්වයක් නැහැ. ඇත්තටම සර්වචනාංශයේ සමහර වෙලාවට කීකරු කරගන්න කාය කර්ම පිරිසුදු කරගන්න කියනවා. කීකරු කරගන්න කියනවා. කීකරු කරගෙන හැබැයි එතන නිෂ්ඨාව නෙවෙයි ඊගාට වචී කර්මයට යන්නේ ඊගාට මනෝ කර්මයට ගිය දවසේ තමයි කාය කර්ම වචී මේ වචී කර්ම පිළිබඳ අධිකාරී ශක්තිය ගන්න පුළුවන් වෙන්නේ මනස හදාගත්ත දවසේ තමයි. ඒ නිසා දානෙන් සීලෙන් භාවනාවෙන් යනකොට ওই ක්‍රමයට යනවා කවදා හෝ භාවනාවකින් සම්පූර්ණ වෙනකන් ඒ ඊතුරු කුසල් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ නමුත් කරන ප්‍රමාණයට කුසල් විපාක ලැබෙනවා ආනිසංස ලැබෙනවා නමුත් භාවනා කර්මෙන් තමයි තුනම කොත්පලඳීමක් වෙන්නේ අභිෂේක කිරීමක් වෙන්නේ මනෝ කර්මය නිසා බුද්ධ ශාසනයේ මනෝ කර්මයේ උත්කෘෂ්ඨ විදියට සලකලා තියෙනවා ගරු ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවට අර්ධ පරියංකෙන් වාඩි වී සිටීමට වැරදරමි. දිරි ධර්මේ. පැය උපරිම පැය භාගයක් පමණ වෙනට සීරුවේ නිරියව මාරු කිරීමට සිදුවේ. ආනපන සතියේ පවතින සතියේ නැවත අලුත් ඉරියවට ඉරියව් වෙත ගෙන ආ යුතුයද? නැත්නම් ආනපන සතිය දිගටම එලෙසින්ම කන්ටිනියු කරන්නද කියලා. ඉතින් මේ මැද තියෙන වාක්‍ය පිරිසුදු නෑ. ආනාපාන සතියේ පවතින සතියේ නැවත අලුත් ඉරියවට ඉරියව්ව වෙත ගෙන ආ යුතුයද? ඒ ඒ වාක්‍ය මොකක් හරි හිතාගෙන ලියපු එකක් මේ sannivedane වෙන්නේ නැහැ. ඊට පස්සේ අහන්න නැතිනම් ආනාපාන සතිය දිගටම එලෙසම කන්ටිනියු කරන්නද කියලා. ඉතින් මේ දෙකෙන් මේ දෙකම මේ ප්‍රශ්නෙට එනකොට හරස් කරගෙන තියෙනවා. නමුත් මේ දෙකෙම එකයි කියන්නේ. ඒ දෙක ඒ තුන්වෙනි වාක්‍යය නැත්තම් මේකේ කෙටි උතර තියෙන ඔව් කියන එක විතරයි. නමුත් මේ වාක්‍ය පටලවාගෙන තියෙනවා. ආනාපාන සතියේ පවතින සතිය නැවත අලුත් ඉරියව්ව වෙත ගෙන ආ යුතුයද? ඉතින් සාමේ ඒ පිළිබඳ කවුරුරුයි සභා ගෞරවයෙන් මතු කරලා දෙනවනේ මේ මොකද්ද කියන්න හදන්නේ කියලා මේ ඒක පිරිසිදුකම් පිළිබඳව වැදගත්කමක් වෙනවා කෙලින්ම කියන්න තියෙන්නේ අපි ඉරියව්ව මාරු කරත් සතිය පැවැත්වීම තමයි මූලික වෙන්නේ ඒක ආනාපාන සතිය වෙන්න පුළුවන් නැත්නම් කායගත සතිය වෙන්න පුළුවන් නැත්නම් සම්පජඤ්ඤ වෙන්න පුළුවන් සතිය දිගට පැවැත්වීම තමයි අපි වග බලා ගන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනාගාමී මාර්ගඵලයටපත් වූ උත්මයෙකුට පංච නීවරණ ධර්මයෙන් ඇතිවිය හැකිද? සාමාන්‍ය කියන්නේ අනාගාමී ඵලයටපත් වෙච්ච කෙනාට සීලයේ උත්කෘෂ්ටයි සමාජයේ උත්කෘෂ්ටයි නේද ලස්සන වචන ටික සරුවෙන් පාවිච්චි කරන ප්‍රඥාව කියලා පැමිණලා නැහැ. ප්‍රඥාව තාම තියෙන්නේ සම්පූර්ණ වෙමි. ඒකට වෙන වචන වගේක් හදනවා මේ අප්‍රමාණයි අප්‍රමා හොන්ටටම හැදිලා තියෙනවා සීල සමාධි දෙක ප්‍රඥාව ඇවිල්ලා නැහැ. ඒක නිසා රහත් වෙනකම් වැඩ තියෙනවා. නමුත් එවැනි කෙනෙකුට වුණත් භාවනා නොකරන එහෙම නැත්නම් මානසිකාට කැඩිච්චලා නිවර්ණ එන්න පුළුවන්. හැබැයි පරෝපදේශ රහිතව Tamanට මේක ආපු බවක් තේරෙනවා නැති කර ගන්නත් පුළුවන්. ඒක නිසා නිවර්ණ නැති සත්‍යයක් සදාකාලික තියෙනවා කියන එක නෙවෙයි තියෙන්නේ. නිවර්ණ පිළිබඳව මේ වශියක් අතේ තියෙනවා. ආවට මේ ඒක නැති කර ගැනීමේ ශක්තිය Taman තුළම තියෙනවා. විශේෂයෙන් තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච වගේ නිවර්ණ ධර්මයන් උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ වරම් භාගයේ සංයෝජන වලක් තියෙනවා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා උද්දච්චේ තියෙනවා උද්දච්චේ තියෙනවා කියලා කියන්නේ මේ හිත නිස්කාරණ නිකන් අවිෂණ ගතිය ප්‍රධාන වශයෙන් කෙලෙසයකට වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඉතින් ඒක තියෙනවා ඒක නිසා අනාගාමි කෙනාටුනත් නීවරණයක්ද මේ පහළ වුණේ කියලා දෙගිඩියා හිත එන්නේ ඉඳී තියෙනවා හැබැයි ඒක දැනගන්නකොටම ඒක මේ බල බිඳිනවා ඒක නිසා විශේෂ ප්‍රයත්න කරන්නේ නැතුව ඒක නැතර කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නමුත් ඒවා මතුවෙන්න පුළුවන් තත්ත්වේ තියෙනවා. නමුත් හොඳට සමාධියකට ගියාට පස්සේ නම් ධ්‍යාන සමාධියකට විපස්සනා සමාධියකට එතකොට නම් ඇත්තේ නැහැ. ඒක නිසා මේ ප්‍රශ්නට උත්තරේ වශයෙන් පරමාර්ථ වශයෙන් හිතා ගන්න තියෙන්නේ අනාගාමී වෙනකොට සමාධිය පිළිබඳ යාට සමාධියේ කියලා පැමිණීමක් සිද්ධ වෙනවා. ප්‍රඥාවේ තමයි අඩුපාඩුව තියෙන්නේ. ඒක තමයි රහත් වෙනකොට සම්පූර්ණ වීම වෙන්නේ. කරු ස්වාමීන් වහන්සේ නිබ්බිදාව සහ විතක්ක ਵਿਚාර යන අවස්ථා ගැන තවදුරටත් පැහැදිලි කර දෙන්න නිබ්බිදා කියලා කියන්නේ කලකිරීම විතක්ක ਵਿਚාර කියලා කියන්නේ අරමුණට නැංවීම සහ අරමුණු විමසා බැලීම. ඉතින් එතකොට මේ මුගක් වෙලාවට නිබ්බිදාව එනකොට අරමුණේ විචාර බුද්ධිය නැති වෙනවා අරමුණ එපා වෙනවා. නීරස වෙනවා, කම්මැලි වෙලා, සැක උපදවලා, හිත විසිරීලා ගිහිල්ලා ප්‍රගතිශීලී ගතිය ඉදිරි ගමනේ කැඩලා යනවා. ඉතින් එතකොට විතක්ක ਵਿਚාර නැතුව නෙවෙයි, නමුත් Taman don දෙවෙන්නේ මේ විචාරයට ලක් වෙන්නේ හිත යන යන තැන තියෙන දේවල් බලන් ඉඳ තිනවා. ඒ නිසා නිබ්බිදාව ඥානයක් බවට පත් වෙනකන් ඒක නිකන් මේ අසංවිධිත බලයක් වෙනවා. නිබ්බිදාව ඥානයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක තුළ සංවිධිත ගතියක් මේ දිශාගත වීමක් වෙනවා. ඒ දිශාගත වීමේදී විතක්ක ਵਿਚාර වල ඒ වෙනස තමයි පාන්නේ අර්ථ ගන්න පුළුවන් වෙනසක් ඇති වෙනවා. සමත පූර්වංගම විපස්සනා භාවනා හිත බොහෝ චංචල යෝගාවචරයන් සඳහා සුදුසු භාවනා ක්‍රමයක්ද අපවිත අනුකම්පාවෙන් මේ පහදා දෙනු මැනවි. ඔබ වහන්සේ අපහත් ලබා දෙන ධර්ම ධර්ම වචනේ විශ්ව කර දීමට අපහසු දායදී කි ඔබ වහන්සේ අපි සියලු පින් අනුමෝදන් කරමු මේ ආත්මභාවයේදීම නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු එතකොට මේ මේ සමත පූර්වංග විපස්සනා භාවනා සිත බොහෝ චංචල යෝගාවචනයේ සඳහා සුදුසු භාවනා ක්‍රමයක්ද කියන එක අනිත් පැත්තට හුඟක් වෙලාට යන්නේ මොකද සමත පූර්වංග වෙන්න නම් සාමාන්‍ය සමතයකට ස්වභාවයෙන් පත්වෙන මනසක් තියෙන කෙනා තමයි ලේසි බොහෝ චංචලිය ඇති කෙනාට කොයි එකක්වත් කරන්න බෑ භාවනා කොයි එකක් කරන්න බෑ නමුත් මේ සතිය පැවැත්වීම කියන එක අභියෝගයක් විදිහට බාර ගන්න පුළුවන්. තමන්ගේ තියෙන කලබල ගතියට තරහ කරන්නේ නැතුව දැක දැනගන්න ගියොත් ඊට පස්සේ ඒ සතිය නිසා චංචල බව තැම්පත් වුණොත් ඊට පස්සේ නම් පුළුවන් සමත පූර්වාංගම හරි විපස්සනා පූර්වාංගම ක්‍රමයකට හරියන්න. ඒ නිසා එවැනි කෙනෙකුට උඟක් උදා වෙන්නේ සමත සමාධිචෛසිකයට වැඩිය සතිචෛසිකයට මුල් තැන දුන්නොත් යම් ප්‍රමාණයකට ආණ්ඩු මට්ටු කරගන්න පුළුවන්. ධ්‍යාන වැඩිම යන කුමක්ද? ධ්‍යාන වැඩිම සිදුවන්නේ භාවනාවේ කුමන අවස්ථාවේදීද කරුණාකර පහදා දෙන්න. මේ අපි යන ක්‍රමයේ හැටියට ඉස්සල ප්‍රශ්නේ මේකේ සමානකමක් තියෙනවා මේ ධ්‍යාන සම්බන්ධ වෙන්නේ සමාධි චෛතසිකයට සමාධි චෛතසිකේ යම් යම් ස්ථාවර තත්ත්වවලට තමයි ධ්‍යාන කියලා කියන්නේ බැසගත් තත්ත්වේ ආසන්න වෙනකොට උපචාර සමාධිය කියනවා ඊට ඉස්සල්ලා පරිකර්ම අවස්ථාව. ඉතින් මේ භාවනා කරන කට්ටිය මේ ඇත්තටම දැනගෙන තියෙන්න ඕනේ. නමුත් දැනගෙන නොහිටියයි කියලා සතිය වැඩිවීමට නම් බාධාවක් නෑ. ඒක නිසා මේ යම් කිසි කෙනෙක් අර සමාධිචෛසිකයට වැඩිය සතිචෛතසිකයට මුන්තන දීගෙන කමං කරනවා නම් එයාට කලබල වෙන්න දෙයක් නෑ. සතිය අවශ්‍ය වෙලාවට සමත හෝ විපස්සනා වශයෙන් සමාධියට ඇති කරගෙන ඉදිරියට යනවා. ප්‍රායෝගිකව රක්ෂණයක් දෙනවා. දැනගෙන හොයාගෙන ගියේ නැතත් සතිය මේ මොකද්ද කියන්නේ පූර්වගාමි වෙනවා. හැරමිකයක් වගේ යන පාර සත්තු ඉන්නවනම් අයින් කරලා හරි ගැසලා දෙන්න නිසා සමාධිචෛසික ගැන එච්චරම නොදැනගත්තයි කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් සමාධිචෛසික වැදගත් වෙනවා ඇති හැටිය දැකීමේදී. ඒක නිසා පුළුවන් තරම් සතිය නිර්වචනය කරගෙන ඒක ඉස්සරහින් තියාන ගියොත් ධානෝ සමාධිය පිළිබඳව තියෙන නොදැනීම බාධා නොකරගෙන යන්න පුළුවන්. නමුත් ප්‍රශ්නෙට කෙටි උත්තරේ නම් ධාන වැඩිම කරනවායි කියලා කියන්නේ සමාධි චෛසිකේ ස්ථාවර කර ගැනීමක් තමයි සතිය ස්ථාවර කිරීම සතිපට්ඨාන වෙනවා. මේකේ තියෙන සමාධි ස්ථිර කර ගැනීමක් සිදුවන්නේ ධාන වැඩිම සිදුවන කොයි වෙලාවෙත් ඒක අරමුණට බැස ගැනීම සිද්ධ වෙන අවස්ථාවේ පළවෙනි ධ්‍යානයේ වශයෙන් ඒක අර්පණ සමාධිය කියනවා. කිට්ටු කරනකොට උපචාර සමාධිය කියලා කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනායෙන් පසු මා නින්දට යන අවස්ථාවේදී මගේ සිත ආස්වාද ප්‍රසවාසයට යොමු වේ. සුළු වේලාවකින් ඉහළට ඇදී යන ස්වභාවයක් දැනි යම් තැනක නැවති කැරකෙමින් පවතින ස්වභාවයක් දැනේ. වරහන් ඇතුළේ දාතන විටක වේගයෙන්ද විටක සෙමින්ද මෙම කැරකෙන ස්වභාවය දැනේ. මෙසේ පැවතීම නිසා සමහර දිනවල අලියම වන තුරුද මට නිින්ද නොගිය බවක් දැනේ. මේ භාවනාවේ යම් දියුණු ස්වභාවයක්ද අවදිමත් වූ සිටි ස්වභාවයක්ද කරුණාකෙන් පහදා දෙන්න. මේක භාවනා එක මට්ටමක දිනනවා. හැමදාම පවතින එකක් නෙවෙයි හොඳට උද්‍යප්පේ ඥාන මට්ටමට වගේ හොඳට අරමුණ හිතයි භාවනා හිතයි එකට එක මුලින්ම සම්බන්ධ වෙනකොට අරමුණට යොමු කරන්න ඕනේ එනේන ඕනේ අරමුණක අර වේගයෙන් ඇති වෙන්නේ නැති වෙන ගතිය පේන්න පටන් ගන්නවා. ඒක මේ භාවනාවේදී වුණාද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ මේ වගේ උදේ වෙනකන් නිින්දනෝගිය බවක් දැනුණට උදේ නැගිටිනකොට වෙහෙසක් දැනෙන්නේ නැහැ. හොඳට විස්්‍රාම වෙච්ච ගතිය තියෙනවා. එහෙමනම් හිතා ගන්න තියෙන්නේ ඒ වැඩපිළිවෙල ගියාට කය නිස්්‍රාම වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක අත්දැක දවසේ දැනගන්න පුළුවන් තමන් කොච්චර මේ කාර්ය බහුල එහෙම නැත්නම් තද අවධානය අවශ්‍ය කරන වැඩකේදීලා හිටියත් මුදොර සතියෙන් වැඩ කරනවා ඒ ඒ චිත්තක්ෂණේ හිත විස්්‍රාම වෙන නිසා අන්තිමට වෙනම විවේක ගන්න වෙන්නේ කරගෙන කරගෙන යන්න පුළුවන් මේ මට්ටමේ හැම චිත්තක්ෂණයකම විවේක වෙන්න පටන් ගන්නවා විස්්‍රාම වෙනවා ඒකේ අවස්ථාවක් තමයි ඔය රෑ 30 තමයි දන්නවා හිත වැඩ. මොකක් කය විවේක වෙනවා. ඒක නිසා මේ කයේ විවේකයේ උදේ නැගිටිනකොට තේරෙනවා කඩෙත්තු ගතිය ඉන්නේ. එහෙමනම් කියන්න පුළුවන් දිනුවක් කියලා. ඉතින් මේක නිසා මේ පහුගිය දවස්වල ඔය දැන් ඇමරිකාව වල කරලා තිබුණ රිසර්ච් වගේක් ඔය මේ නියුරෝසය නියුරෝලොජි වල ස්නායු පිළිබඳව මේ එක ටිකාව තියෙනවා මේ ඔළුවට මේ ඉලෙක්ට්‍රෝඩ්ස් එක සම්බන්ධ කරලා ඒ ඔළුවේ නිකුත් වෙන තරංග ක්‍රියාකාරී අවස්ථාවල් බලනකොට අහනකොට දකිනකොට වැඩ කරන හැටි පිළිබඳව මේ දෙවැන්නේකට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් එහෙම කරලා බලලා තියෙනවා අවදියෙන් ගත කරන කෙනෙකුයි නිින්දේ ගත කරන කෙනෙකුයි දෙන්නම යන්ත්‍රයට සම්බන්ධ කරලා බලනකොට මොලේ ක්‍රියාකාරීත්වයේ කිසිම වෙනසක් නැතුව නිින්ද ගියත් නැතත්. ඒක දිගටම වැඩ. නිින්දේ ඉන්න එක්කන හදිසියේ කලබලේ වතුර දාලා කෑ ගහලා අවුස්සනකොට නම් නැගිටිනකොට පොඩ්ඩක් මේ ඒ තරංග පොඩ්ඩක් හෙල්ලුම් කාලා ආය අර මට්ටමට යනවා. අපිට පේන්නේ නිදා ගන්න කෙනාට නිින්ද ගියාට පස්සේ සම්පූර්ණ මේක මේ විවේක වෙච්ච ගතියක් කියලා. නමුත් මොලේ ක්‍රියාකාරීත්වය මොනම වෙනසක්වත් වෙන්නේ නැතිලු. දිගටම තියෙන්නේ කුදුමාකාර වැඩ කොටක් යන්නේ. මොකද හෘද වස්තුව දිගටම වැඩ කරන්න ඕනේ, මූත්‍රා පෙරෙන්න ඕනේ, දාඩිය දාන්න ඕනේ, උෂ්ණත්වය සමබර කරන්න ඕනේ. ඉතින් මොලේ වැඩ දිගටම. ඒ නිසා මම භාවනා කරනකොට තමයි තේරෙන්නේ මේ මතු පිට තියෙන පුංචි දෙයක් තමයි අපි ඔය රූප බලනකොට, සද්ද අහනකොට, විවේක වෙනකොට, දුවනකොට, පයින්කොට වෙනස් වෙන්නේ. මූලික පද්ධතිය ලද්දාපටම දිගටම එක දිගටම වැඩ කරගෙන යනවා. අවසාන ප්‍රශ්නේ මා සක්මන් භාවනා කරන අතරදී මට ඇටසැකිල්ල ළඟට යනට අසුභානාව මතකෙට එනවා. එයත් මා මොහතක මෙනෙක් කරනවා. ඒ හරිත වැරදිද පැහැදිලි කරන්න. වැල්ලේ ගිහිල්ලා භාවනා කරන්නයි කියලා මට කියයි. ඒ කියන්නේ මේ කම්මැලිකමට උඩ භාවනා කරන කෙනෙක් මිලියන්නේ. හොඳයි මේක ඇති දෝෂයක් නැහැ. නමුත් මේ මේ ඇට සැකිලක් නැත්තනකට කියලා භාවනා කරන්නේ. වැල්ල බොහොම හොඳයි. මේ මේක හරි ගැසලා තිබ්බට ඇස්ස වෙලාවට නම් කරන දෙයක් ඇත්තේ නැහැ. මේ අසුබි කියලා කියන නරක වැඩක් නෙවෙයි. ස්වභාවයෙන් නාඩම් ප්‍රශ්නයක් නැහැ. නමුත් සක්මන් භාවනා කරනකොට පුළුවන් තරම් විපස්සනාවක් එහෙම නැත්නම් ඍජු අත්දැකීමක් අපි ලබන්නේ පොළව පයි වදින තත්වයේ අසුබ ආවට ප්‍රශ්නයක් නැහැ නමුත් ඒකට මුල් තැන දෙන්න එපයි කියලා කියනවා දැන් අපි පැය භාගයක විතර වගේ කාලයක් අරගෙන තියෙන්නේ ලිඛිත ප්‍රශ්න සඳහා. ඉතින් ඊට අමතරව අවස්ථාව ඇටියට වෙන ප්‍රශ්න තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටියා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදින්නා දාන ශික්ෂාපදය විග්‍රහ කරනකොට අනුසතු දෙයක් මුදුන් දෙයක් ගැනීම සොරකම කියලා කියනවා. එතකොට ස්වාමින් වහන්සේ දැන් මේ සත්‍යෝ අපිට මාංශ පරිත්‍යාග කරන්නේ නැහැ. ජීවීන් අපිට කණ්ඩ කියලා ඒගොල්ලන්ගේ තියෙන ශරීරයේ මාංශ අපිට පරිත්‍යාග කරන්නේ යම්කිසි පුද්ගලයෙක් ඒ සතා යකමැත්තෙන් මරලා තමයි ඒ දේවල් ලබා ගන්න. ඒ ලබාගත් දේවල් එතකොට අපි නමරුවත් අපි පරිභෝජනය කිරීම තුළ අර සොරකම් කිරීමට අනුබලයක් දෙන නිසා මට හිතෙනවා මෙතන පාණාතිපාතා ශික්ෂාපදය, අදින්නා දානා ශික්ෂාපදය, ආමිසු මිච්ඡාචාරා ශික්ෂාපදය, මුසාවාදා වේරමණී ශික්ෂාපදය, කොට අන්තිම ශිල්පදය අති මත්පැන් සහ මදයට සහ ප්‍රමාදයට යන විදිහට අර්ථ ගත්තොත් මේ ශිල්පද පහම කැඩෙනවා කියලා ස්වාමීන් වහන්සේ මට හිතෙනවා කරුණාකරලා අදහස මේ පොඩ්ඩක් මගේ හරිද වැරදිද කියන එක පැහැදිලි කර දෙන්න. බුදුරජාණන් වහන්සේගේ පෞද්ගලික මතයක් විදිහට දීලා තියෙනවා. තමන් කැමති නම් කන්න නැත්තම් නිකන් ඉන්න. ඒක කාටවත් කියන්න යන්න එපා. එච්චරයි. දේවදත්ත අහනකොට කිව්වේ මස්මාලු කන කෙනා කාපු දෙන්නේ නැති නිකන් හිටපු දෙන්නේ කන එක අනිතකට එපයි කියන්න යන්නත් එපා. හා කියන්න යන්නත් එපා. කාලා කරබන ඉන්න එකයි තියෙන්නේ. නැත්තම් නොකා නිකන් ඉන්න එකයි තියෙන්නේ. ඔව් ඒක හරි ස්වාමීන් වහන්සේ මම බැලුවා අන්සතු දෙයක් සොරකම් කිරීම. උඩ බැලුවොත් අපි මහත්කේ විතර්ක ක්‍රමේ ඒ විතර්කමේ තව කෙනෙක් පිළිගන්නත් පුළුවන් නොපිළිගන්න බෑ. මේ පරිකල්පනානේ. ඕන කෙනෙකුට එහෙම ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන එක පුද්ගලික මතයක්. කැමති කෙනෙක් ආපු දෙන් කැමති කෙනෙක් නොකාපු දෙන් ඒකෙන් පිරිසිදුවක් හෝ කෙලසීමක් වෙන්නේ තමන්ට තේරෙනවා නම් මේ මේ හොඳ නැහැ කියලා ඇලර්ජික් කියලා જાති තියෙනවා ඇලර්ජික් හැම කෙනාටම එකට ඇලර්ජික් නැහැ ඇලර්ජික් එක නෑ ඒක ගත ගන්න යන්න හොඳ නැහැ මට ඩෙටෝල් ගාගෙන හිටියොත් එහේ මගේ මේ ඇඟිලි වල අමාරුයි මම දන්නේ නැහැ මම ලොකු සංස් උපස්ථාන කරලා බලනකොට මේ ඇඟිලි ඔක්කොම කුණු වෙලා තිබ්බා. මේ ඇඟිලි කරු. බලනකොට ඩෙටෝල් වලට. ඉතින් මට කිය දෙයක් මේ ඩෙටෝල් කියන එක මෙහෙම දෙයක් අන්න එපා පාවිච්චි කරන්න එපයි කියලා. මට ඇලර්ජික් එක. නමුත් මේ සවුලෝ නැහැ. ඒ වගේ සමහරුන්ට මේක ඇලර්ජික් සමහරුන්ට නැහැ. ඒක නිසා ඒක විවෘත මාත්‍රකාවක්. සර්වස්වාමීන් වහන්සේ මම භාවනාවේදී යම් නිරීක්ෂණයක් කරා සිතවිලි සම්බන්ධව. සිතවිලි මම සක්මනේ මුල භාගයේදී මේ සිතවිලි පොරකක එනවා ඉස්සරහට. එතකොට මේ පොරකන පොදියේ එක සිතවිල්ලක් නිතර නිතර ඉහළට එනවා. අර රග්බි ලයින් අවුට් එකේ අර එක්කෙනෙක් උඩ පැනලා බෝලය අල්ල ගන්නවා වගේ එකක් එනවා. එතකොට මේ සිතුවිල්ල ඒක නිතර නිතර එනවා. ඇවිල්ලා ඒක එක පීක් එකකට එනවා. ඊට පස්සේ හැමින් හැමින් ඒ සිතුවිල්ල නැතු වෙනවා. ඒ අතරතුරට වෙනත් සිතුවිලි නොයනා නොවේ. ඊට පස්සේ ටිකක් කල් යනකොට ඒ සිතුවිල්ල ඈතට ඈතට ඈතට ගිහිල්ලා ඒක නැති වෙලා යනවා. නමුත් ඒ වෙනකොට වෙන සිතුවිල්ලක් ඇවිල්ලා තියෙනවා. ඒකට ඒ සිතුවිල්ලත් ඒ වගේ. එතකොට අර මුලින්ම ආපු සිතුවිල්ල නැවතවරක් එන්නේ නැහැ. ආවත් අර වැටෙන් එහා වගේ තිබිලා එහෙම නැති වෙනවා. එතකොට මේ වගේ දැනට මම නිරීක්ෂණය කරා මේ පහුගිය දවස් ටිකේම සිතුවිලි එනවා යනවා සමහර ඇති වෙනවා නැති වෙලා යනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවා කියන්නේ අපි අලුතෙන් සිතුවිලි එකතු කරගත්තේ නැත්නම් අපි ගාවේ තියෙන ගොඩක් මට එන්නේ අනාගත සිතුවිලි. අපි විච ප්ලෑන්ස් එහෙම තියෙන ප්‍රශ්න තියෙන ඒවා. එතකොට අලුතෙන් එකතු වුණ නැත්නම් ඒවා හැමම ප්‍රහීන වෙලා යනව නේද? එහෙම එහෙම ගිහිල්ලා එතකොට ප්‍රහීන නොවුනත් අපිට කරදර කරන මට්ටමට එන්නේ නැතිව යන්න පටන් අර ගන්නවා. හිතවිලි තියෙයි. නමුත් මේ ධනියෙන් පල්ලයක්. ධනියෙන් උඩට එන්නේ නැහැ. එතකොට අපිට තියෙන්නේ හිතවිලි කාපට් එක ඇවිදින එකයි. ලනු ලනු පැදුරක් කොට ඇවිදිනව නෙමෙයි. හිතවිලි කාපට් එක ඇවිදින දෙයි. හිතවිලි උඩ ඇවිදිනා වගේ යන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මම එක ඒකේ මුල මැද අග එතුණත් මට ඔටෝමැටිකලිම නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒතකොට මේ වගේ මේ සිතුවිලි ඉවත් වෙලා ඉවත් වෙලා ගියන් පස්සේ ද විතර අවස්ථාවකට ආයන් පස්සේ අනුශය කෙලස් කියන දේවල් එළියට එන්න පටන් ගන්නවා. ඍජුවම නම් ඕක කියන්න උත්තරයක් නෑ නමුත් කොහොම හරි කියන්න පුළුවන් මේ හිතවිලි වලම අනුස අනුස කියන්නේ හිතවිල්ලක් කියලා හිතා ගන්නකො මනස කියන්නේ හිතවිල්ලක් නැතුව මේ රත්තරන් වගේ මුං ඇට වගේ මොනක්වත් නෙවෙයි. හිතවිල්ලක්ම තමයි. නමුත් මේ හිතවිලි වල උඩටම සාමාන්‍යයෙන් අපිට කරදර කරන්නේ නැත්නම් මේ වද දෙන්නේ ওই වීතිකම් මට්ටමේ සතුම් මරපං හොරකම් කරපං කාමීත්‍යාචාරය කරපං කියන මට්ටමේ බරපතල හිතවිලි. එහෙම නැත්නම් දාන දීපං සිල්ලකපං ඒ වගේ දේවලුත් වෙනවා. ඊට පස්සේ සමාධියේ තියෙන හිතවිලි පහයි තියෙන්නේ කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච නිසිවිච්ච කිච්චා. ඒක හොඳටම කැටගරයිස් වෙලා තියෙනවා. අර ගොරෝසු වීතික මට්ටමේ කියලා ආවට පස්සේ අපිට පාලනයක් නැහැ. අපි නිකන් දාස භාවයටපත් වෙලා අපි නාස්ලනුව දාගත් හරකෙක් වගේ හිතවිලි ටික ඇදිලා යනවා. නමුත් මේ නීවරණ මට්ටමට ආවට පස්සේ තාම මේක පුපුරලා එළියට ගිහිලා නැහැ. නමුත් මල්ල ඇතුලේ තියෙනවා. ඔය ඒක ඇතුලේ කරදර කරන්නේ නමුත් කොයි වෙලාවෙ පුපුරයිද නැහැ. ඒක නිසා අපිට වීතික්‍රමණය වෙලා නැහැ. උල්ලංඝනය වෙලා නැහැ. නමුත් නයි මල්ල තියෙනවා. ඊට පස්සේ ඒක තැම්පත් වුණාට පස්සේ තමයි අනුසය පේන්නේ. ඒ අනුසයත් ක්‍රියාත්මක වෙන්නේ නීවරණ වශයෙන් තමයි. sorry හිතවිලි වශයෙන් තමයි. ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ හිතවිලි තිබුණට බාධා කරන්න නැති මට්ටමේ තියෙන එක විතරයි. පළවෙනි මට්ටමේදී. ඒ නිසා අපි ඒ වෙනුවට අරමුණක් ඉදිරිපත් කර ගන්නවා ආනාපානය හරි පිම්බීම හැකිලිම හරි ඊට පස්සේ කියනවා අරව තිබුණාට කමන්නේ උඹට ආනාපානෙ පේනවනම් හිතවිලි තිබුණාට කමන්නේ සක්මන පේනවනම් අපි ඔලූසගෙන ඉන්නේ අපි බේරිලා කරගෙන කරගෙන යනකොට දෙක සමබරව තියෙනවනම් ආනාපානයෝ සක්මනිය හෝ අමතර විස්තර බලන්න කියලා කියනවා. එතකොට හිතවිලි නිකන් කොන් වෙනවා. ආනාපානය හෝ සක්මනේ විස්තර ස්වභාවික ලක්ෂණ වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ අපි ඒකට දෙන අවධානය නිසා. ඊට පස්සේ හිතවිලි යම් මට්ටමකට ගියාට පස්සේ ඒවා නිකන් කුරුම්බ ඇටි හැලෙන්නා වගේ තිබ්බට වැඩක් නැහැ. ඒක පළ ගන්නෑ. නිකන් ඇටි හැලෙන හිතිලි බාටපත් වෙනවා. ඒකෝට Tamanට අදිෂ්ඨාන ශක්තියක් කරනවා. මේව ආව හැම එකක්ම කරදරයක් විය යුතු නැහැ. මට පුළුවන් මේවා තිබුණට පාලනේ අරසේ දිවිච්චාව. ප්‍රශ්නයක් නැහැ කියලා අර හිතිවිලි පිටිමන හුබස් බය යනවා. එතකොට ආත්ම ශක්තියක් වැඩෙනවා. විචිකිච්ඡාව අඩු වෙනවා. අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. මට මේ හිතවිලි තියෙද්දි මගේ ගමන යන්න පුළුවන්. එහෙම නැත්නම් පාර පුරාම මිනිස්සු ඉන්නවා නමුත් ඒකේ ස්පීඩ් එක අල්ලගත්තට පස්සේ එහිමීට මීට වාහනේ ගෙනියන්න පුළුවන් ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ. ඒ වගේ අර මේ හිතවිලි පිළිබඳව ජයග්‍රාහී හැඟීමක් එන්න පටන් අර ගන්නවා. හුඟ දෙනකොට මේ හිතවිල්ල හරිම গুপ্ত බලසහිතයි. ඒ නිසා හිතවිලි එනකොට හුඟ දෙනෙක් පරදිනවා මට නම් භාවනා කරන්න බෑ මේ හිතවිලි බහුලයි කියලා. නමුත් අර වගේ හිතවිලිත් එක්ක කරට කර දීලා වැඩ කරලා වෙලාවක හිතවිලි යටපත් කරපු එක්කනට ලොකු මේ සතිය බලයක් සමාධි බලයක් අදිෂ්ඨාන ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒකට කියනවා විතක්ක විජේ කියලා. විතක්ක විජේ කියලා කියන්නේ Tamanට විතක්කය කියලා කියන්නේ අරමුණට පණින එකනේ. Tamanට ඕන එකට හෝ පිටේකට. විතක්ක විජේ කියලා කියන්නේ අරමුණු රාශියක් තියෙනවා. මේකටම ඵලයන් කියලා මට ඒක තැනටම යොමු කිරීම පිළිබඳව වග වෙන්න පුළුවන්. අවසරයි ස්වාමීනි. ස්වාමීනි ළඟදී කිව්වා අපිට මේ මේ වගේ සාකච්ඡාවකදී මේ බටහිර වෛද්‍යවරුන් මරණය නිශ්චය කරන්නේ එක්කෝ මොළේ මරණ අවස්ථාව නැත්නම් හෘද වස්තුව අතර වෙන අවස්ථාව කියලා. ඊට කලින් සාමාන්‍යයෙන් අපිට බණකදී කියලා තියෙනවා මේ ටිබෙට් රටේ නිශ්චය කරන්න අර Tibetan book of the dead කියන එකේ මේ කිසියම් මුදුනේ අර හිතන් සුදු පාට රෙදි කෑල්ලක් තියලා ඒකේ ලේ පැල්ලමක් එනකොට තමයි ඒ ඒ ඒ සම්ප්‍රදාය අනුව ඒක නිශ්චය කරන්න කියලා. අභිධර්මය අනුව කොහොමද ඇත්ත වශයෙන්ම මේ මරණ මොහොත ස්ථිර කරගන්නේ? ඒකට රූපාකාරයක් පෙන්වන්නේ නැහැ. මරණ මොහොත කියලා කියන්නේ මේ මේ ජීවිතේ මේ චිත්ත පරම්පරාවේ අවසානයත් ඊගාව චිත්ත පරාණ මේක චුති අර්ග ප්‍රතිසන්දි වශයෙන් දෙකට වෙන් කරනවා රිලේ රේස් එකේ එකනේ බැට්නේ කරා යනවා අනිත් එකකට මාරු කරනවා. නමුත් මෙන්න මේ ආකාර රූපාකාරයක් එන තමලිට සම්බන්ධ කරලා ඕ හෘද වස්තුර සම්බන්ධ කරලා සාමාන්‍ය කියනවා මේ හෘදේ මේ විඥාන ස්රෝතේ පවතින්නේ හෘද වස්තු මුල් කරගෙනයි කියලා ඒක ආචාර්ය මතයක්. නමුත් මේ අර සිද්ධිය මූලධර්ම වශයෙන් විස්තර කරන මිසක රූපාකාරයක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ පිටත පේන ලකුණක් නැහැ. චිත්ත ධර්ම පැත්තෙන් විතරයි අභිධර්මයේ අටුවාවේ දෙකම එකම තේ තමයි පිළිගන්න තියෙන්නේ. දෙකේම තියෙන්නේ එකම ක්‍රමයට තමයි විස්තරය යන්නේ. පංගකලාට අපි අපි අහලා තියෙනවා මිනි බෙට්ටේ වුණා මිනිස්සු පංගකලා නැගී කියලා ඒ වගේ තත්ත්වයක් එනවා ඒක හරියට මේ බටහිර ක්‍රම අනුව ඒක මේ කරගන්න බැරි වෙලා තියෙනවා මේක. බටහිර ක්‍රම මොකක්වත් කරලා නැහැ. ඒ කට්ටිය සාමාන්‍ය යම් යම් දේවල් වල කරන්න ගියාට කිසිම දෙයකට ස්ථිර කරගන්න පුළුවන් කමක් වෙලා නැහැ. හොයලා තියෙනවා බොහොම රළු පරළු දේවල් අත්‍යන්ත කිසිම දෙයකට අත තියන්න බෑ. අත තියලත් නැහැ. ඉතින් අත තියලා තියෙන භෞතික පැත්තේ. මානසික පැත්තට යනකොට අසරණයි. අනාතයි. දැන් තමයි මේ තේරුම් ගන්න තියෙන භෞතික පැත්තවත් කවදාකවත් අර්ථකථන නැදෙන්න බෑ මේ මනසේ මේ විඥානයේ සම්බන්ධයක් නැතුව ඒ නිසා දෙන අර්ථකථනය අර්ථකථන දෙන කෙනාගේ මානසික තත්ත්වය අනුව තමයි වෙනස් වෙන්නේ කියලා. පොදු මොනම සංසිද්ධියක්වත් ඇත්තේ නැහැ. අතහා ඒ විස්තර කරන මනුස්සයාගේ මානසිකත්වය තමයි ඒකෙන් විස්තර වෙන්නේ. එහෙම නැතුව මේ සිද්ධිය විස්තර වෙන්නේ නැහැ. ඒකෙන් පස්සේ තමයි ඔය නිව්ටෝනියන් ෆිසික්ස් ඔක්කොම කඩලා ගිහිල්ලා අයින්ස්ටයින් ෆිසික්ස් ආවේ දැන් සුමාන දෙකට ඉස්සලා කිව්වා අයින්ස්ටයින් ෆිසික්ස් උන් කඩලා ගියයි කියලා මොකද මේ අහුවෙලා තියෙනවා අංශුවක් කියන්නේ අනුමාත්‍ර අංශුවක් ආලෝක වේගයට වැඩි වේගයක යනවා ඉතින් එතකොට අරයා ගහපු සීමාවත් කඩලා ගියා ඒ නිසා මේ මේ හැම වෙලාවෙම කරන්නේ විද්‍යාව කරන්නේ නව විද්‍යාව කියන්නේ පරණ එක පච කරන එකම තමයි කලින් තිබුණ එක වැරදි කියලා ඔප්පු කරන එක තමයි තියෙන්නේ. නමුත් ඒවා ඒවා එකින් මේ පරාද පරාද යනකොට බුදුරජාණන්තුගේ පරණෙව එන්න එන්න එන්න එන්න ඔප වැටෙනවා. ඒක ඒකේ අනිත් පැත්ත. අවුරුදු 2600 කට ඉස්සෙල්ලා කවුරු ගණන් ගත්තේ නැති গুপ্তයි කියපු දේවල් දැන් හොඳටම කරුපිට මැදපත බලනවා. කොහොම මෙවුවා මෙච්චර කල්ැතුව කියලා තිබ්බද කියලා. අර විද්‍යාවෙන් එක එක එක එක කාඩ් කුට්ටම පෙරලෙනා වගේ එකන එකන විම දාගෙන විම දාගෙන යනකොට බුදුජාණන් වහන්සේ කියපුවා නිකන් එව්වා නිකන් මේ ඒ දවස්වල හිටියේ කට කහනවට කියපු අයියේ. අපිට තේරෙන්නේ නැහැ මොනවද වචන වගේක් තියෙනවා මොනවද කියලා. දැන් තමයි තේරෙන්නේ. අර විද්‍යාව රවුම ගියාට පස්සේ බුදුරජාණන්සේ දේශනා කරපුවා එන්න එන්න උප වැටෙනවා. නමුත් ඒ වුණත් මම දකිනවා මේ විද්‍යාව Tamange වැරද්ද බාර ගන්න කැමැතිකම උත්තරම ගතියක් විදියට. එදා කියපු දේ වැරදි මේක හරි කියලා පිළි අරගෙන ඒක තව බුද්ධහමට ලං වෙනවා දකින්නකොට මට පේනවා විද්‍යාව ඒ තරම්ම ඔලොමොට්ටල නැහැ කියලා. ඒ තරම දැඩි මත ධරි නෑ. ඒකට දන්නවා එදා අපි මෙන්න මේ පදනමේ ඉඳලා කතා කරුවේ අද මේ පදනම බොරු. තාමත් පදනමේ වැඩ ගන්නවා. හැබැයි ඉස්සරහට මේක මෙහෙම වෙනවයි කියලා තෑයිනේ ඉස්සරහට යනවා. ඒ යන කිසිම කෙනෙක් බුදුන් නැදකතරලා නෑ. අනිවාර්යයෙන්ම ඒ නවීන විද්‍යාවේ අන්තිම සියුම් දේවල් විස්තර කරනකොට බුද්ධ දේශනාවේ කොටසක් අරගෙන තමයි ඒක කුළු ගැනීම කරන්නේ. ඒ නිසා විද්‍යාවේ තරම්ම තමන් විනාශ කරගන්නේ නැහැ. දවසින් දවස අලුත් වුණාට පරණ දේ වැරදි කියන්න පිළිගන්න පුළුවන් ගතිය මම හිතන ලොකු විවෘත මනසක් තියෙනවා කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම හිතනවා ආදසීතා නැතිතුමා ඒක මනමින් දැක්කා. ඒ නිසා තමයි එතුමා කිව්වේ 2050 වෙනකොට මුළු ලෝකෙම බෞද්ධ වෙනවා කියලා. මම හිතනවා මේ භෞතික විද්‍යාව එන්නේ තව තවත් දියුණු කරන්න ඒක උනන්දු වෙනකොට ඊට පස්සේ මේ බුදුහාමුදුරුවෝ මේ දේවල් පෙන්වා දීලා තිනවා. ඒක මම හිතන්නේ ආදිස් ක්ලබ් කමිටුමාගේ මම හිතන්නේ අදහස හරියන්න පුළුවන් කියලා. නෑ ඊටත් වැඩිය මේ ඉස්සරහින් තමයි අයින්ස්ටයින් හිටියේ. නමුත් ඒ ඔක්කොම ඒ වෙලාවට එනවා, ඒ වෙලාවට කඩලා යනවා. එනේ යන දේවල් තමයි. අපිට වෙලා තියෙන්නේ අපිට සුද්දෙක් කියන්න ඕන ඕක. ඒක අපේ තියෙන පාහර ගතිය. අපේ බහාමඳුර කොච්චරද කියලා දෙනවා. කවුරු කිව්වත් හරියන්නේ නැහැ. සමාධිපති මෙච්චර ලස්සන උනේ. නේරුතුමා ඇවිල්ලා මේක ලස්සනයි කියපු දවසේ. මේ අපේ හැම දෙයකම කෞතුක වටිනාකම වෙලා තියෙන සුද්දෙක් හරි පිටරට කෙනෙක් ඇවිල්ලා කිව්වට පස්සේ අර බුදුහාමුදුර වෙන සුද්දට වැඳලා ඊගාට බුදුහාමුදුර නඳුන ඇත්ත තමයි අනේ මෙච්චර කාල දැක්කේ නැහැ නේ කියලා. ඉතින් ඔය කවුද ඔය ක්ලාක්ලා කියන්නේ? ගණන් ගන්න එපා. ඔය මිනිස්සු තීලා තමයි මේ ලනු කාලා තමයි අපි මුළු પરම්පරාවම මේ අධ්‍යාපන කරන සේරම කාලා ඉවරයි දැන්. ඔබ වහන්සේගේ අදහස හරියටම හරි. මේ බුද්ධ ආගම කියන කීප දෙනෙක් මේ බුදුහාමුදුරන්ගේ කර්මඵල විශ්වාස නොකර තිබුණායන්ට මම දුන්නා මේ කන්නිමහරු සුමංගල හාමුදුරන්ගේ සංසාර මන්දිර කියන පොත කියවන්න කියලා. එතකොට ඒගොල්ලෝ අන්න සුද්ධ කියලා තියෙනනේ මේ එඩ්ගා කේසි මේ කර්මඵල පිළිමද? ඉතින් ඒගොල්ලෝ අන්න එතකොට පිළිගන්න ගත්තා. දැන් ඒ අනුව මට දැන් තව ප්‍රශ්නයක් නගන්න තියෙනවා. මේ එඩ්ගා කේසි මහත්මයාට ඒ තුන සුවිශේෂ හැකියාව. ඔහුට දුනා සොයන් මොහොනේ වෙලා අනුන්ගේ පෙර ආත්ම වලට යන හැකියාවත් ස්වාමීන් වහන්සේ හැකියාව කොහොම ලැබිච්ච දෙයක්ද? ඉතින් අපිට අපි වග වෙන්න ඕනේ හැකියාව නොලැබීමයි ලැබීමයි දෙකම එකයි. ජෝන් මන්ටිනෝ මේ නිව්සීලන්ත වල එඩ්ගා කේසි මේ ඉන්නවා ඊට පස්සේ තවත් එක්කෙනෙක් ඉන්නවා ජර්මනි වල ඇමරිකාවේ ඩාෆ්‍රී ජෝන් ඉන්නවා හැම වෙලාවෙම කවුරු හරි ඉන්නවා සාමාන්‍ය පිස්සෝ හිග නැහැ ලෝකේ. කාට හරි වයර් මාරු වෙනවා. මහරජාන් පිස්සෝ රාශිය පිටිපස්සෙන් ගිහිල්ලා ආපුරි ගන්නවා. ඊට පස්සේ ඒක වෙනම සම්ප්‍රදායක් වෙලා ඉතින් පොත් ලියලා දඟලලා බලනවා. කවුද ගිහිල්ලා පරීක්ෂා කරලා බැලුවා. එක්කෙනෙක්වත් පරීක්ෂා කරලා පරීක්ෂා කරලා බැලුවොත් ඔය මොකක්වත් වෙලා නැහැ. සමහරවිට සම්පූර්ණ අපේ පැත්තේ කියන්නේ සායම්බරු. සම්පූර්ණ සායම්බරු නැවත ගිහිල්ලා බලන්න ඕනේ අපේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඔය කීප මොකක්වත් නැහැ. ඔය වැඩි දේවල් මෙහෙ වෙලා ඇති කවුරුත් උඩ දැම්මේ නැහැ. කවුරුත් මේ ජනමාධ්‍යට දුන්නේ නැහැ. එනිසා මේ මේ දේවල් වලට ඔය වැඩි මේ මොනවද කියන්නේ? සායම්බරු කියලා ගණන් ගත්තම අනිත්‍ය සංඥා වඩපුවාම එච්චරයි. වැඩි ඕ ගණන් ගන්න එපා. ඔය මිනිස්සුන්ගේ තියෙනවා මේ මම පෙන්ීමේ හැකියාව. ජනමාධ්‍ය පුරාම තියෙන මම පෙන්ීමේ හැකියාව. ඉතින් මේකට ඕන කෙනෙක් උස්කල පෙන්වන්න පුළුවන්. ඕන කෙනෙක් පහත් කරලටත් පුළුවන්. ඒ නිසා අපිට තියෙන්නේ පත්තර බලන්න එපා. ඉවරයි. පත්තර බලන තිරපම මොනම දෙයක්වත් නැහැ. නැගිට්ටයි කියලා ඔය එඩ්ගා ගේසිට ආවයි කියලා ඒ මනුස්සයාට මොකද්ද වෙච්ච සිද්ධිය? අර්ථ සිද්ධිය. ඔච්චර සුවිශේෂී බලයක් තිබුණා කියලා නිකන් නිකන් බල්ලෙක් මරනවා වගේ හරකෙක් මරනවා වගේ මැරලා ගියා. ගන්න දෙයක් නැහැ ඌයි. ඊට පස්සේ ඔය මේ ජෝන් uh, විට්ස් ග්‍රීක කාලේ ඊශ්‍රායල් කාලේ මෙයා දැන් දිගටම කියනවා එයාට වෙච්ච සිද්ධිය එඩ්ගා ගේසිය වගේම තමයි එයා අත්දැකීමෙන් එයා ප්‍රොෆෙසර් එයා බුද්ධඝම නෙවෙයි එයා කියනවා මම පිළිගත්තේ නැතුවට මේක තමයි වෙලා තියෙන්නේ මෙහෙමයි මේ පුනරුත්පත්ති කියලා. ඉතින් ඔක්කොම හේතුව ඒ වගේ වටිනාකම තියෙන සුද්ධෝ හින්දා. ඒගොල්ලෝ සුද්ධෝ අපි මේ කල්ලෝ. වෙන්න මොකක්වත් ඔගේ නෑ. හැබැයි මම මම ආදරෙන් කියන මේ ඔක්කොම කියවන්න ඔය කියවන්න ඔය මේ මේ අනිච්ච සංඥාවට දාලා. ඒ දුක්ඛ සංඥාවට දාලා අනාත්ම සංඥාවට දාලා කියලා බලනකොට හරි ලස්සනට කිය හැකි ඒගොල්ලන් හරිම ලස්සන මේ දේශන විලාස ලිඛිත කලාව ලස්සනට ඉදිරිපත් කරන ඇටි කේසින් දාපු මැදපු කොළවල ලස්සනට print කරනෙවුවා. නමුත් බුදුහාමරගේ ත්‍රිපිටකේ පලාතර ගන්න පුළුවන්. ඔය හැම එකෙක්ම right reserved. හැමදෙන හිමිකම් ඇවිරිනි කියලා ගහන්නේ. බුදුහාමරගේ ත්‍රිපිටකේ කිසිම තැනක හිමිකම් ඇවිරලා නැහැ. ලෝකේ තියෙන වැද්දගත්ම ප්‍රකාශය කාටවත් අයිතිවාසිකමක් නැහැ. ඔය එක පේජ් එකක තියෙනවා. ත්‍රිපිටකයේ තියෙන එක පේජ් එක තියෙනවා ඔය එක පේනකොට තේරෙන්නේ. අපිට මෙච්චර එකක් අපේ ධානය අපි අරක දිහා බලනවා ඒක ඒ ඒ දීන ගතිය මොකද අපි ඇතුළත Taman වශයෙන් අත්දකින අත්දැකීම ඉස්සරහින් යන තාම දන්නේ අපි මේ කවුරු හරි පෙන්නන දිලිසන මොන හරි එකක් අල්ලන්න රත්තරන් කියන තමයි හදිලා තියෙන්නේ සතියට යනකොට අපිට තේරෙන පටන් ගන්නවා ඇයි සතිය පිටවන්න මෙච්චර අමාරු අපි ඩීලර්න් ප්‍රොසෙස් එකක් කරන්න වෙනවා. මේ ඉගෙන ගන්න ඒවා සේරම පැත්තක තියන්න ඕනේ. නැත්නම් අපි බින්දුවට බහින්න ඕනේ. නැත්නම් ආධුනික මනසක් ගන්න ඕනේ. ඒකයි අමාරු අපිට. ඒක ඇවිල්ලා මෙච්චර මේ කිසිම ඉන්ද්‍රියක් පාවිච්චි කරන්නේ නැතුව ව්‍යාකරණයක් පාවිච්චි කරන්නේ නැතුව මාධ්‍යයක් පාවිච්චි කරන්නේ නැතුව කෙලින්ම අපිට අත්දැකීම දෙනවා. ඉතින් අපි අහනවා මේ අත්දැකීම කොයි පොතේද තිබ්බේ? කවුද මේ ඉතිසල දැකලා තියෙන්නේ? ඒ කියන්නේ අපි අර අප්‍රත්‍යක්ෂයේ සැක කරනවා. අරයා මෙයා කියලා තියෙනව හොයනවා. මේ කරලා කරලා කරලා කරලා කරලා අන්තිම මේ ප්‍රත්‍යක්ෂයේ කිසි කෙනෙකුට වාද කරන්න බෑ මේක. මේ ඍජු sannivedanayak තියෙන කියලා පිළිගත්ත දවසට සෝවන් වෙනවා. ඒකකොට තමන්ගේ සීලය පිළිබඳව තමන්ට ලොකු මේ අවෙක්කප්පසාදයක් පහළ වෙනවා. ඔය කොයි කෙනාගේ උත්තරම සීල තිබුණත් දැන් මට තියෙන මේ සීල ටික තමයි වැදගත් දෙ වෙන්නේ. එදාට බුදුන් කියපු දේ ධර්මයේ කියපු දේ සංඝයා කියපු දේ පිළිබඳව සද්ධාවෙන් අපි යම් කිසි තරමකට එනවා ඒ දේ අපිට බුද්ධියක් අපිට විමුක්තියක් අපිට සාන්තියක් ගෙන දෙන. අපි ළඟ තියෙන ඔය ආතතිගත තත්ත්ව අයින් කරගන්න. ඒ නිසා සාමාන්‍ය සුත්තමේ ඥාන පිළිබඳව හොඳ බෞසුත් භාවයක් තියෙනවා. ඔකදාකත් ඒක ඔය චින්තාමය ඥාන පලාතට කිතු කරන්න එපා. චින්තාමය ඥානට ගෞරවයක් තියෙනවා නම් ඒව ප්‍රත්‍යක්ෂ ඥානත් එක බලනකොට කිට්ටු කරන්න බෑ. ඒ නිසා කියලා තියෙනවා සුත්තමේ ඥානේ ටොන් එකට වැඩිය හොඳයි ප්‍රත්‍යක්ෂයේ අවුන්සයක් කියලා. Tamangeදී. ස්වාමීන් වහන්සේ පිටකට්ටොලේ කියන බුදු කියන බුද්ධාගම තමයි අත් කියන්නේ. නමුත් එයා කියනවා මේ මේ මම මේ කියන දේ මීට කලින් ඉන්දියාවේ මේ බුද්ධ කියලා කෙනෙක් කියලා තියෙනවා කියලා. ඉතින් අර power of now කියන පොතේ ටිකක් දුරට ගිහින් තියෙනවා. මම ටිකක් දුර කියෙව්වේ. එතනින් එහාට මම කියවන්න ගියේ නෑ. කියන්නේ කොට කියවන්නම කියන්නම බුද්ධ බුද්ධ ධර්මයම තමයි එයා කියවන්නේ. නෑ එයාගෙන් අහලා තිබුණා අහනකොට කියලා තියෙනවා මගේ මිෂන් එක මගේ පණිවිඩය යන්නේ වෙස්ට් එකට වෙස්ට් එකට බුදුරජාණන්සේ මෙනෙහි කරපු ගමන් පිස්සු වැටෙනවා. ඒ නිසා එයා යේසුස් වහන්සේ කියපු දේ අරගෙන කියලා දෙනවා. බයිබලෙන් නිදර්ශන අරගෙන කියලා දෙනවා. එතකොට මේ බටහිර මිනිස්සු දන්න පරිසරයේනේ. ඒ නිසා ආසියාකරේ කියනවා මේ යකා බුද්ධහම කණ්ඩ පහළ වෙච්ච මාර බලවේගයක් කියලා. ඒ මේ යේසුස් වහන්සේ තමයි ගන්නෙ. ඉතින් ඒ නිසා මේ අපිට ඕනලා තියෙන්නේ මේ අර ලේබල් එකේ ප්‍රශ්න තමයි තියෙන්නේ. නැත්නම් අයත් කතා කරන්නේ වර්තමාන මොහොතට අවදි වීම පිළිබඳව කතාවක්. එයා දැකලා තියෙනවා. එයා සීජීන සාගන්න ගිහිල්ලා ඒ වෙනුවට මේ සත්‍ය දැකලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒක එක රැයින් ලෝක ගුරුවරෙක් බවට පත් වුණා. හොඳ ඉදිරිපත් කිරීමේ ශක්තියක් තියෙනවා භාෂා විලාසය හොඳයි දැන් ඇත්තටම ලෝකෙටම වගේ පණිවිඩයක් දෙන්න තරමට දිනු වෙලා තියෙනවා නමුත් සම්ප්‍රදාන කුල බෞද්ධයා ඒක පිළිගන්න කැමති නැහැ මොකද එයා යේසුස් වහන්සේ ගැන කතා කරනවා බයිබලෙන් නිදර්ශන දෙනවා නමුත් කියන්න හදන පණිවිඩේ එච්චරම මේ විකෘතියක් නැහැ බුද්ධ ධර්මත් එක්ක බලනකොට ඒ විතරක් නෙමෙයි බර ගානක් ඉන්නවා අද ඒක බලනකොට මේ සම්ප්‍රදාන කුල බෞද්ධයාට සැක හිතෙනවා අපි මිත්‍යා දෘෂ්ටික කියලා කිව්වට නිසා අපිට වැඩි සතිය ගැන කතා කරනවා. අපිට වැඩි ඒකමයි මූලික පරාදේ කියලා කියන්න පටන් ගත්තට පස්සේ හොඳම වැඩේ තමයි මගෙන්ම අහගන්න යනවා මම බුද්ධ ආගමේද කියලා. අපි මේ කරන්න හදන එක මොකද්ද? බුදුජානකගේ ඍජු පණවිඩය බලනකොට ඒකට අයිතිවාසිකමක් කිසිම අධිකාරී ශක්තියක් කාගලඟවත් නැහැ. කවදා හරි අපි ඒ බුදුජානකගේ නියම පණවිඩයට එනකොට බුද්ධ ආගම්කාරය කියන්නේ ලැජ්ජා හිතේ. මේ බුද්ධ අහංකාර කරන විකාර දිහා බලනකොට මොකද මෙතන තියෙන්නේ සුද්ධ ධර්මයක් කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ඉතින් මේ පරිවර්තනය සිද්ධ වෙනවා මේ විපස්සනා භාවනා කරනකොට විපස්සනා භාවනා කරනකොට මේ පූජාවල් වන්දනාවල් සම්ප්‍රදායවල් ටික ටික ටික ටික අයින් වෙන්න පටන් ගන්නවා. ඒක අරුමෙකුත් නැහැ. නමුත් අයින් කරන්න යන්නත් එපා. අපිට මෙතෙන්ට එනකන් තිබුණදී අපි ගරහන්න ඕනේ නිග්‍රහ කරන්න ඕනේ ඒක තියෙන්න ඕනේ මොකද ඊගා પરම්පරාවටත් ඉන්නේ අපි ආපු ක්‍රමයටනේ නමුත් ඒක අනිවාර්යයෙන්ම මේ බරක් අනිවාර්යයෙන්ම හනමිටියක් කරගන්න ඕනකමකුත් නැහැ ඒ නිසා මේ කාලේ ඒ විපස්සනාව යනකොට යන්නේ ඒ රැඩිකල් වාදී කට්ටියත් එක්ක එහෙම නැත්නම් විප්ලවීය හැඟීමක් ඇති කරගන්න පුළුවන් කෙනාට හරි ලේසි විපස්සනාවල් ගන්න බුද්ධ ආගමුණත් දැරිසේ අල්ලගෙන ඉන්නවනම් මේකට නුසුදුසුකමක් එනවා මේක මම කල්පනා කරන්නේ අද ලෝක ජනතාවගෙන් කී දෙනෙක් මේ අන්‍යගම් වල බුද්ධ학මට එනවද යම් ප්‍රතිශතයක් ඇතිනේ ඒකත් එක බලන්න බෞද්ධයා භාවනා කරන ප්‍රතිශතයයි දෙකේ වැළුවොත් කොයි දෙකද වෙනස් කියලා මට හරි අමාරුයි ඊට අවශ්‍ය දේ දැනගෙන භාවනා කරන බෞද්ධයෝ නැත්නම් බෞද්ධයා භාවනාවට පෙරඹෙන தත්ත්වයක් ලෝකයා බුද්ධ ධර්මයට පෙරඹෙන தත්ත්වයක් බලනකොට මම හිතනවා අපි පස්සේ ඉන්නේ කියලා. මෙච්චර පහසුකම් තිබුණට අපි බුද්ධාගම ගැන හයියෙන් කතා කරාට කවුද මේක වහාම දැම්ම කළ යුතුයි කියලා පෙළඹෙන ගාන බැලුවොත් අපි මේ කතෝලික ආගමක ඉඳලා වෙන ආගමකට ඉඳලා බුද්ධ ආගමට එන පිටිසට වැඩිය ප්‍රොපෝෂන්ට වැඩිය අඩුයි කියලා හිතන ලංකාවේ. ඒ දෙක අතර තියෙන නිකන් මේ එකට එක කරට කර හිත ගතියක් වගේ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් බලන්න ගියාට පස්සේ අපිට මේ හිත අවුල් වෙනවා. මොකද අපේ පාලනේ නෙවෙයි තියෙන නිසා ඒක තිබිච්ච අවයේ මේ Taman යන ගමන ගැන කල්පනා කරගෙන පුළුවන් තරම් වෙනදට වැඩිය වැඩි වේලාවක් සතිය පවත්වන්න වැඩි උනන්දුවකින් සතිය පවත්වන්න යනවා මිස මේ බරපතල කොන්තරත් ගන්න යන්න බෑ ඒක බුදුහාමුදුරුවත් ගත්තේ නැහැ කොන්තරත් එක. බෑ ඒක බරපතලයි. ඒක නිසා කරන්න තියෙන්නේ වග වෙන්නයි තියෙන්නේ Taman ගැන. ඔය ඒක මේ බුදුම ස්වාමීන් වහන්සේ පන්සිංශේ අර ඒ පොතේ ලියලා තිනවා පොතේ දැනුම අනිවාර්යයෙන්ම බාධා විය යුතු නැහැ. ඒක හරියට පාවිච්චි කරන දන්නවා. පාවිච්චි කරන දන්නේ නැති විණ්‍යා මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ ඒ දැනුම කොතෙන්ද යොදව ගන්න ඕන කියලා දන්නේ නැහැ. එතකොට ප්‍රශ්නයි. නමුත් හරියට දන්නවනම් ඒ පොතේ දැනුම Tamanට ආඩම්බරයක් කරනවා. Taman දන්නවා නියම තැන මේක මේ වැඩේ ගන්න ඕනේ, මේව ගන්න ඕනේ කියලා පාවිච්චි කරත හැකි. දැනුමට දාස වෙන්නේ නැහැ. දැනුමට මේ දැනුම තමයි වශයේ පවත්තරන. ඒ කෙනාගේ දැනුම ඕන කෙනෙකුට උදව් කරන්න පුළුවන්. නමුත් හසුර ගන්න දන්නේ නැත්නම් උගාක් සියුම් උපකරණ අපි පොඩි දරුවෙකුට දැලිපිහක් දුන්නා වගේ කපා ගන්න. දැනුම නෙමෙයි දෝෂේ තියෙන්නේ පාවිච්චි කරන හැටි. පාවිච්චි කරන නිම නිසි තැනට යොදා ගන්න දන්නේ නැත්නම් ඒක කරදරයක් කරනවා. ඒක දැනුමේ ආව ආවේනික දුර්ලභකමක් නෙමෙයි. පාවිච්චි කරන එක නා දන්නේ නැතිකමේ දුර්ලභකම. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මහාචාර්ය හේම්පිරිඥානසිය ස්වාමීන් වහන්සේගේ අන්තිම ධර්ම දේශනාවෙන් තමයි මේ මතවාදයේ ගොඩනැගුණේ මේ අන්තරාභවය කියන ප්‍රශ්නය ඊට පස්සේ කුංගක් මතවාදයට තුඩු දුන්නා මේක සමහර අය කියන මහායානික මතයක් කියන එක ඒ වගේම මේ අන්තරාභවයත් ගන්ධබ්බ අවස්ථාවක් කියන්නේ දෙකක්ද එතකොට මේ අන්තරාභවය කියලා දෙයක් තියෙනවද? මේ ගන්ධබ්බ අවස්ථාව කියන්නේ කරණීයමෙත්ත සූත්‍රයේ භූතාවා සම්බවේසීවා සම්බවේසීවා කියන தത്വෙද කියන එක පැහැදිලි කරනවා. මේක භාවනා මධ්‍යස්ථානයේ කළ යුතු මාතෘකාවක්ද මේවා. අල්ලා විසිකරන්න ඕනේ වань. ඇයි මේ වගේ තැන්වල ප්‍රශ්න අහන්නේ? මහත්මයා දන්න මේ මතවාදයක් ඇති කළේ යහමතුම මැරිලා ගියා. මැරෙන්න හිතුවා. අපේ භවනාට මොකද්ද ඔගේ තියෙන උනා? ප්‍රශ්නට උත්තර දෙන එකේ මම මේ මගරින් නෙමෙයි හදන්නේ. මේවා දාන්න එපා භාවනා මධ්‍යස්ථානවල. භාවනා මධ්‍යස්ථානේ ගන්න තමයි භාවනා කරනකොට එන ප්‍රශ්නයක් මිසක් නැතු මේ වාද ප්‍රකරණ අරගත්තොත් මේ කවදාකවත් කෙලවර වෙන්නේ. අපිට විවේකී හම්බෙච්චාම නැත්තම් ධර්ම දැනුම හම්බෙච්චාම මිස්යූස් කරුවා වෙනවා. කරුණාකරලා Tamanne විසඳ ගන්න පුළුවන් Tamanne ප්‍රායෝගික දෙයක් අහන්න. නැතු මේ ලෝකේ තියෙන ප්‍රශ්න පොඩ්ඩක් ඇඳලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ අහගන්න. උන්වහන්සේ දෙයි. අපිට තියෙන්නේ බොහොම සීමිත කාලයක්. ඒ වගේම මේ අනවශ්‍ය ප්‍රශ්න දාගත්තාම ඔළුව අවුල් වෙනවා. කවදාකවත් ඔක ඉවර වෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා අපි తాවකාලිකව නතර කරමු. ඕවගේ මේ මන්දෝත්සහය කරන්න ඕනේ විශේෂයෙන් භාවනා මධ්‍යස්ථානවල වැඩ කරනකොට ඒව ප්‍රායෝගික වෙන්න ඕනේ අපිට මේ දේ කරපුවම අපිට විශ්වාසයක් ආත්ම ගෞරව ධෛර්යයක් වැඩි වෙන දෙයකට යනවා මිසක් වාදයේ සඳහා වෙන වාද පටලව ගන්න යනවා. එතකොට අපි මේ අර ධර්ම සාකච්ඡාවක තියෙන ප්‍රායෝගික தત્ත්වේ ප්‍රායෝගිකත්වය මේ නැත්තම් සීමිත වස්තු වැරදියට පාවිච්චි කරා වෙනවා. ඒ නිසා අපි මේ ප්‍රශ්නෙට මල්ලෙන් ගහලා පණින්න එකක් නෙමෙයි මම මේ කියන්නේ. මේ සමහර ප්‍රශ්න එනකොට ඒවා මේ බොහෝ දෙනෙකුට මේ වාද විවාද වෙන වෙන නිසා වාද විවාද තුරු දෙනා කෙලවරක් කරන්න බෑ මට කොහොමඩක්වත් කෙලවරක් කරන්න බෑ ප්‍රශ්නේ මයිගේ තියෙන දැනුම බොහොම අඩු නිසා මම කියන නිසා අපි සාමදාමිය එකතු වෙලා ප්‍රශ්නේ අල්ල විසිකොල දාමු කියලා වහන්සේ මේ තොරකම් කළලා තොරකම් කරලා පිනට දෙන සල්ලි පින් සිද්ධ වෙනවද කියලා. මුට තා ප්‍රශ්න විස්තර කරන්න වෙනවා. තමන් සම්බන්ධකමක්ද ඔය අහන්නේ නැත්නම් අනුන්ගේ දෙයක්ද? තමන් සම්බන්ධ නැහැ. මේ අපි ගක්සෙනක මේ එක එක ඉවෙන් ගොඩක් කමිෂන් අරගෙන එහෙම තොරකම් කරලා පින් කරනවා. ඒ කියන්නේ ඉතින් හොරකම් කල්ලිවල ඒව නරක වැඩ දෙනවට වැඩිය පින්නට දෙන එකේ ඒ කියන්නේ ලබන කෙනාගේ බරපතල මේ පින් ආනිසංසයක් ඇති ලබනද අතීතයට වැඩිය හොඳයි ධාර්මික හම්බ කරපු දෙයින් දෙනේ. ඒ හොරකම් කරපු දේ හොරකමකටම යොදවන්න ඕන වැරද්දකටම යොදවන්න ඕන කියලා දෙයක් නැහැ. ඒක හොඳ දෙයකට ඒ දිවට ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ධාර්මික දෙයකින් පින් වෙන තරම් පිරිසිදු නැහැ, පිවිතුරු නැහැ. මේ පිටරට ගන්න වී හොඳ එක නෙමෙයි. එතකොට වපුරුවට පස්සේ අස්වැන්නක් නම් නොලබේ හිටින්නේ නැහැ. නු සාමාන්‍යයෙන් පිටරට ගන්නෙ ඒක සඳහා පිරිසිදු දෙකට වෙච්ච නැති කැඩිච්ච නැති වියට ටිකක්. ඒක කොහෙන් හරි කමක් නැහැ කියලා එකක් අරගෙන දැම්මොත් එච්චර ඒ ගොවියා ගොවිතැන සලකන්නේ නැති කමක් පේන තියෙනවා. වපුරන්න ඕනේ පිටරට ගන්න ඕනේ හොඳ ටිකක් තමයි. අනිත් එක ඔව් අනිත් පැත්ත එකක් තමයි මේ ජීවිතයේ හොරකමකින් තොරව 100%ක් මොනවාරි හම්බ කරන්න පුළුවන්ද කියන එක. එහෙමත් බෑ. මේකේ තියෙන කාගැලියක් කඩා වැට ගැනීම තමයි ගොවිතැන් කිරුවත් කරන්නේ ඒකම තමයි. එනිසා කොයි දේ කෙරුවත් අපි අර එක්කෙනෙක් මේ ඒකන කතා කරන්න ගිහලා කියනවා කඩේකට ගිහලා බඩුවක් ගන්නකොට මම මෙච්චරක් දෙනවා මට මේ බඩුවේ මෙච්චර වගේ ප්‍රයෝජනයක් ලැබෙනවා කියලා අපි ගන්නේ වැඩි ප්‍රෝජනක් තියෙන අඩු වියදමක් තියෙන බඩුවන්නේ. එතකොටම අපි දන්නවනේ කරන්න වැරදි වැඩක් කියලා. කඩේ විකුණන්න තිබුණට ලාභේ තියෙන නිසානේ අපි බඩුව ගන්න ගන්නකොටම යට හිතේ තියෙනවා මගේ ප්‍රයෝජනේ සඳහා හම්බෙන්න නිසා මම පොඩි ගාණක් දීලා වැඩි වැඩි ආයෝ මේ ආවස්තික වටිනාකමක් ඇති බඩුවක් ගන්නකොටම එතන තියෙනවා ගනුදෙනුවේ මට ලාභේ. නිසා අපිට කවදාකවත් මේ සංසාරේ ඉඳද්දි පිරිසිදුර ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන එක අමු බොරුවක් කරුණාකර මේකේ යන්න. එච්චරයි තියෙන්නේ. මේක ඇතුලේ wholesome life, wholesome food ඒවා තන්නේ කර මනෝ විකාර. මේක මුළු හති කොන දුකක් අපි ජීවත් වෙන්නේ පණු ගොඩක් උඩ. අපි කන්නේ අනුන්ගේ කෑමක්. තංගේ අනන් ඉතින් අනිවාර්යයෙන්ම අනුන්ගේ කෑමක් කනවා. අනුගේ සිවුරක් අඳින්නේ අනුගේ තැනක ඉන්නේ. ඒ නිසා සම්නික්‍රම ණයට ජීවත් වෙන්නේ පරපටිබද්දාමේ ජීවිකාදී අබින්නම් පච්චවෙක්කි තබා. ගියත් ඔය ගහිනව නෑ නෑ අපි හම්බ කරගෙන කන්නේ කියලා. හොඳට බලන්න මොකද්ද මේ විදිහට ගන්න පුළුවන් යහ ජීවන රටාව මේකේ තියෙන කියලා. අපි එහෙනම් කරබනිනකොට මොනවද අපිට හම්බ වෙන්නේ? කොයි දේවත් නෑ. අපි මේ පරිසරය වෙනස් කරන්න ඕනේ. හැම වෙනස් කරන වාරයක් පාස පරිසරයට ඒ වගේ නරක තරංග හොඳ තරංග පිටත් වෙන නිසා බුදුරජාණන්සේ දකින්නේ නෑ මේකේ. එහෙම 100% අංග සම්පූර්ණ ජීවිතයක් තිබුණා නම් බුදුහාමුදුරුවෝ කියාවේ ආ එතෙන්ද ගිහිල්ලා ඉන්නේ කියලා. දිව්‍ය ලෝකෙවත් නැහැ. බ්‍රහ්ම ලෝකෙත් නැහැ. අලව ගැන කතා කරන දැනස මේක මේ ජීවත් වීම අසාධාරණයක් කියලා විතරයි මට කියන්න තියෙන්නේ. මේ ලෝකේ මොන තාලෙන් ජීවත් වුණත් අසාධාරණ එකම සාධාරණ තියෙන්නේ ටටා ගිල්ලෙන්නම්. එච්චර තමයි සාධාරණ. අවසර ස්වාමීන් වහන්සේ රියලුකාර චන්දවිණ ස්වාමීන් වහන්සේ විස්තර කළ තියෙන එක වංචක ධර්ම විදිහට වංචක ක්‍රමයට හෝ නම් සාමාන්‍ය තර්කයට උනත් අපිට තේරුම් අරගන්න පුළුවන් අපි ගණිතනක් කරන්නේ ලාභයක් තියනවා විතරයි. එහෙම නැත්නම් අපි ගණිතන කරන්නේ. ඉතින් ඒක සම්මත ලෝකේ ගණිතන නිසා ප්‍රශ්නයක් නැහැ. නමුත් කොහොම කරක් වුණත් බුදුජාණන් වහන්සේ කියලා තියෙන මේ මේ ජීවිතේ ජීවත් වෙන තාක්කල් මේ 100%ක් හරි ආහාර වේලක් 100%ක් හරි ජීවන රටාවක් කියන එකක් ඇත්ත නැහැ. සම්ප්‍රදායන කූලව අඩු කරදර තියෙන ක්‍රම බුදුහාමර පෙන්ලා දීලා තිබුණාට වටිනාම දේ තමයි සංසාරේ අයින් වෙලා යන එක තමයි හොඳ වැඩි. අපිට ඕනලා තියෙන්නේ මේක මේ ටෙම්පරාදු කරලා හොඳින් ජීවත් වෙන්න. ඒක නිසා අර පොතක් කියලා තියෙන Art of Living කියලා විකු බෝධි කියලා තියෙන බුද්ධඝම දන්නවනම් ඔය ටොපික් එක දාන්නයි කියලා. ජීවත් වීමේ කලාවක් නෑ ජීවත් වීම කියන්නේ කියන්නේ මොකටද? තම ගත කරන චිත්තක්ෂණ පාසම දුකමයි. ඒකේ උපදින තාක් පවතින දුකමයි නැති වෙන තාක් පවතින දුකමයි. මේ නිසායි අපි කියන්නේ බුද්ධ ධර්ම ගැඹුරුයි. මොකද අපි කැමැති නෑ අපිට ඕන කරලා තියෙන දුක පිළිබඳ ඇති තෘෂ්ණාවට තමයි අපි අවිද්‍යාව කියලා කියන්නේ. අපි මේ දුකටයි තෘෂ්ණ කරන්නේ. ඉතින් ඒක කියන්න අපි කැමැති නෑ මොකද අපි තන්නේ අපි ඩීසන් කියලා. මොනම ඩීසන් කමක්වත් නෑ. ආ එක එක ගාව තියෙන අරකට හොරෙන් කුට්ටිය කඩන කණ එක තමයි. පින් කරන්න තියෙන ආසාව බලන්නකො වෙන මොකක්වත් නැතුව. පව් කරන රෙඩියක හොඳයි. බුදුරජාණන් මේ තුල පෙන්ලා දුන්න පටිච්චසමුප්පාද ක්‍රමයක් සාපේක්ෂ සහ මේ ප්‍රායෝගික ක්‍රමයක් එකින් එක එකින් අයින් කරන කරන කරන කරන කරන ගිහිල්ලා අතලා දාලා යවත්තට යනවා. අපි කරන්න හදන්නේ වෙන්නේ අතරමඟ ටිකක් නතර වෙලා ඒකේ තියෙන ಗುಣ වර්ණනා කර කර අලයට අල්ලපු ගෙදරට වැඩිය හොඳයි මං ඊයට වැඩිය හොඳයි කිය කිය එතන ටැග් ගහින්න හදනවා. එතකොට පමාව තමයි. මේක සම්පූර්ණ ඩයිනමික් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. සුද්ධ වෙවි සුද්ධ වෙවි සුද්ධ වෙවි කැපි කැපි කැපි කැපි අනේකක් තියෙනවා. ධාර්මික උපයා ගන්නවා කියලා කියනවා සාපේක්ෂතාව. ඔක්කොම සාපේක්ෂතා සාපේක්ෂ ප්‍රායෝගික. ඒක තමයි ඔය මේ පටිච්චසමුපාදයක විස්තර කරන්නේ හැම එකම කිසිම එකක් 100%ක් හරිනේ. එතන ගියේ කෙනාට පේනවා මීට වැඩිය මේක ලේසි කියලා ඒකට යන්නේ. එතන ගියට පස්සේ ඊට වැඩිය එකක් ලේසි එකක් පේනවා ඒකට යන්නේ. දිගට දිගට දිගට දිගට ගලක් ගඟ දිගේ පෙරලි පෙරලි යන්න යන්න යන්න කොන් කැපිලා රවුම් වෙලා රවුම් වෙලා රවුම් වෙලා ගෙවිලා යනවා වගේ. ගෙවිලා කොනක් තියෙන තාකල් සරුවචන සඳහන් කරන අසුචි මෝත්‍රායි කොච්චර පුංචි දෙයක් වුණත් ගඳමයි. නිසා අනාගාමුණත් නැතර කරන්න එපා. රහත් වෙන කම්ම ගෙවපන්. රහත් වෙන කම්ම ගෙවපන් මේ සංසාරේ කොච්චර පුංචි දෙයක් වුණත් අසුචි මෝත්‍රා වගේ පුංචි කියලා නෑ ගඳමයි. නමුත් අපි කරන්න හදන්නේ අර වඩා හොඳ දෙයට යනවා හොඳ දේ අයින් කරමින් මෙහෙම යනකොට කෙලවරක් නැහැ. ගෙවන් කිරීමම තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේගේ ඊයේ ධර්මදේශනා සඳහන් වුණා මහරහතන් වහන්සේලා සහ රහතන් වහන්සේලා සම්බන්ධව මට කරුණා කළා ඒ වෙනස පැහැදිලි කරලා දෙන්න සමනස. නිවෙන වෙනසක් නැහැ. නිවෙන්නේ බුදුපසේ බුදු මහරහතන් කිසිම වෙනසක් ඇත්තේ නැහැ. ඔක්කොම සම්මුතියේ පවතින වෙනස්කම් විතරයි. නිවන පැත්තෙන් බලනකොට කිසි වෙනසක් නැහැ. නැත්තම් අනිත් අනිත් දෙන්න බැලුවොත් සම්පූර්ණ මේ මේ මොග්ගලණ ස්වාමීන් වහන්සේ කියන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නෙවෙයි. ඒ වෙනස්කම් තියෙනවා. නමුත් නිවන් රසය අතින් බුදු වුණත්, පසේ බුදු වුණත්, මහරහත් වුණත්, රහත් වුණත් නිවන නම් කිසිම වෙනසක් නැහැ. පුද්ගල පුද්ගල මා වෙනස්කම් තමයි තියෙන්නේ. සවාසනා සකල ක්ලේශ කියලා කියන්නේ කෙලස් පේන තියෙනවා සාමාන්‍ය සමමේ ශ්‍රාවක බෝධිය සඳහා මෙන්න මෙච්චරක් කෙලස් කපුවොත් එයා රහත් වෙනවා. ඊට පස්සේ පසේ බුදු වෙන්න සම්මා සම්බුදු වෙන්න ඒ මට්ටම බෑ ඊට වැඩිය කෙලස් මට්ටමක් කපන්න ඕන නමුත් ඒ තුන් දෙනාම රහත් තමයි හරියට කියනවනම් ලකුණු 70ක් හමුණා ඩික්ටින්ෂන් 80ක් හමුණා ඩික්ටින්ෂන් 100ක් හමුණා ඩික්ටින්ෂන් තමයි 70 පෙන්නුවට පස්සේ ඩික්ටින්ෂන් තමයි. නමුත් අර අපි බලනවා නම් සබ්ජෙක්ට්ස් ඔක්කොගේම පොදු ලක්ෂණ ගන්න බලනකොට වැඩි වෙන හැම ලක්ෂණක්ම වටිනවා. ඒ වගේ තමයි රහත් වෙන්න තිබුණට කමක් නැති බුදු වෙන්න තියෙන බැරි කෙලස් කොටසක් තියෙනවා කෙලස් වාසනා කියලා. ඒ කෙලස් වාසනාව තියෙද්දිම රහත් වෙන්න ඕන රහත් වෙන්න පුළුවන්. නමුත් බුද්ධ බුද්ධත්ව සඳහා පාරමිතා පුරන නම් ඒ කෙලස් වාසනාවත් අයින් කරලා ඉන් එහාට විශේෂ පිරිසිදුකමක් වෙන්න තියෙන නිසා බුදු වුණාට පස්සේ කියනවා ලෝකේ ඉන්න අවාසනාවන්තම එකනයි කියලා. ඈ? ලෝකේ අවාසනාවන්ත එක නමුත් කෙලෙස් වාසනාව නැහැ. අපේ ගෙදර නම වාසනා ඉස්සර දාලා තුනේ වාසනා උඩේ දිගේ පෙරදෙනියේ. ඉතින් ආවට පස්සේ ඥානන්ද හඳුර ඇහුවා මේක හොඳ වචනයක් නෙවෙයි මනුස්ස සාසනය හැටියට බලනකොට වාසනාව කියලා කියන්නේ කෙලෙස් වාසනාව. ඉතින් මං කොයිද මොන හරි කමන්නේ දැන් අතෑරියානේ මං. වාසනාව අතෑරලා තියෙන්නේ. මේ ඒක නිසා අපි පාවිච්චි කරන්නේ වාසනාව කියන එක මේ සුන්දර හරි සම්මත ක්‍රමයක් හැටියට කෙලෙස් වල තියෙන කෙලෙස් වාසනා කියලා සවාසනා සකලක්ෂේ කියන්නේ කෙලෙස් වාසනා සහිතවම අයින් කෙරුවා. ඒක බුදු කෙනෙකුගේ ගුණයක්. සාමාන්‍ය පස්සේ බුදු රජාණන් වහන්සේලාට සාහක බෝධීන් වහන්සේලාට ඒක අවශ්‍ය කරන්නේ නැහැ. අර අතීතයේ වඳුරු සම්භව රහතන් වහන්සේ කෙනෙක් ඒ පැනලා යන්න ඕන තැනින් බහැලා ගිහිල්ලා බහැලා යන්න ඕන තැනින් පැනලා ගිය සඳරෙත් එක්ක ගන්නකොට රහතන් වහන්සේගේ සම්බුදුරජාණන් වහන්සේ කෙනේ වහන්සේගේ නිවනේ ભેදයක් නැති නිසා ඒ දෙකේ වෙනස. එතකොට අතීත සම්භවය තමයි අර පෙන්නු කරේ පැනලා ගිය තැන. කෙලිස් වාසනාව වෙනකොට එන්නේ ඇබ්බැහිය තමයි. අනේ ඇබ්බැහි. ඇබ්බැහිය තමයි. ඒක බරපතල ඇබ්බැහිය. නම නිවන් ලබන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. කෙනෙකුට ඉතින් සැකපොදවන්න ඉඩ තියෙනවා. ඉතින් අර බුදුරජාණන් වහන්සේගෙත් නෑ, අනිකුත් රහතන් වහන්සේලාගෙත් ඒ ගතිය නෑ. ඒගොල්ලෝ සංයමයක් තියෙනවා. නමුත් එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේ මේ ඉන්ද්‍රිය සංවරයේ අඩුකමක් තියෙනවා. නමුත් බැලුව බැලමට පේන්නේ අසංවර ගතියක් වගේ නමුත් rahat වෙලා. ඒක Tamanට ගැටලුවක් නෑ ප්‍රශ්න කියන්නේ. ඒ කියන්නේ සංසාර දිගට ඉන්නවනම් ගැටෙන්න ඉඩ තියෙනවා මේක පස්චිම භවයේ නිසා ඊට පස්සේ ආය උත්තර දෙන්න කවුරක්වත් නැහැ ඉවරයි ඒ වගේ වෙලාවල වල සරුවචනංශ ඉදිරිපත් වෙලා ඒ රහතන් වහන්සේ Taman පිළිබඳ වග වෙන්න කතා කරන්නේ නැහැ නිරුත්තර වෙනවා සරුවචනංශයෙන් පෙන්ලා දීලා තියෙනවා ඒ ගුණේ එහෙම තිබුණාට ඒ ඇත්ත රහත් වෙලා තියෙන බව මම ප්‍රකාශ කරනවායි කියලා බුදුරජාණන්සේගේ ප්‍රකාශනයකින් තමයි ඒක මේ තීන්දුව වෙලා තියෙන්නේ. මේ කාලේ වුණොත් එහෙම එහෙම කවුරක්වත් නැහැ පෙනී හිටලා කතා කරන්නේ. අර වෙච්ච දේ සිද්ධ වලින් තමයි අපිට ගන්න තියෙන මේ පූර්ව ආදර්ශය. දැන් එහෙනම් අපි ධර්ම සාකච්ඡාව මෙතන නතර කරමු කියලා මම යෝජනා කරනවා.